බෝයිමං ඛඩවින් විජස්සති අහං ලෝකං චක්තිමං සදේවකං බෝ ධම්ම පදං සුදේශිකං කුසලෝ කුක්ඛමිව විජස්සයං දීති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ අනිත්‍යදල මේ විදිහට රැස්වෙනම දවසකම පැයක පමණ කාලයක් නැත්නම් කඩතකාණී එක අංකයක් ලෙස විවිධ ධර්ම දේශනාවට රැස් වෙනවා. ඉතින් විවර එක සාමුක්‍යයක් ඇති කරගත්තා මේ ධර්ම දේශනාවල් ධර්ම දේශනා මාලාවක් නැත්නම් ධර්ම දේශනා වලියක් විදිහට පැවැත්වුවොත් ඒක පසු කාලීනව සංග්‍රහයක් විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් කියපු නිසා අපි ප්‍රසිද්ධ ධම්මපද පොත තෝරගත්තා ඒ ධර්ම දේශනා මාතෘකාව උද්දෘත කරගන්න. ඒකත් අපි ඉස්සල්ලාම ඉස්සරහින් තියාගත්තේ අප්‍රමාද වර්ගය. ඉතින් අපි ක්‍රමයෙන් අවුරුදු ගණන් යනකොට අප්‍රමාද ඉවර ඉවර වෙලා ඊට පස්සේ විචිත්ත වර්ගයට පැමිණෙනවා. දැන් ඒකත් නිම වෙලා අද උප වර්ගයෙන් ඊගාට තියෙන වර්ගෙන් ගාතාවකුයි ඉදිරියට තියාගත්තා. මේ නිසා අපි දවසින් දවස දවසින් දවස ඉදිරිපත් කරගන්න මාතෘකා ධර්මපදයේ පෙළ ගැසිලා තියෙන හැටියටයි ඉදිරිපත් වෙන්නේ. අපි උත්සාහ කරන කොහොම හරි ඒ කාරණා මේ ගත කරන ජීවිතේ නැත්නම් අපි මේ කරන ආර්යංක භාවනාවට සක්මන් භාවනාවට ඉදින ජීවිතේට සම්බන්ධ කරගෙන කොහොමද කියලා කියන්නේ. ඉතින් මේ පසුගියේ ඉන්නකොට පොඩි සඳහනක් කරොත් හොඳයි කියලා මට හිතෙනවා මේ ධම්මපදයේ කියන කොට ගැන ධම්මපදයේ කියලා කියන්නේ බෞද්ධයන් අතර වැඩි ජනප්‍රිය කොටස කියලා කියන්න පුළුවන් ආරක්ෂාකාරීව එහෙම නැත්නම් ධර්ම දේශනා සඳහා බොහෝ කොට මාතෘකා වශයෙන් තියාගන්න කොට කියන්න පුළුවන් ඉතින් මේ ධර්මපද පොතේ තියෙන මේ සුවිශේෂත්වය නිසා විවිධ ආගම් ඒට සමාන්තර තව තවත් පොත් මේ ස්වරූපෙ ඉදිරිපත් කරගත්තා මේ ජනප්‍රියතාවයේ මේ පිළිගැනීම කාටත් කාටත් වගේ වෙයි කියලා. කියනවා සමයාන්තර දර්ශනවල ගවේෂණයක් කරලා බලුවොත් හැම කෙනාම ඒ සම්පූර්ණ විශාල සූත්‍ර ලියවිල්ල වෙනුවට ආර ජනප්‍රිය අතන්තර සහිත පොඩි නොකැඹුරු ධර්ම කරුණු සහිත පොත් ඉදිරිපත් කරන්න පටන් ගත්තා. ඒක කොහොමද මානවයාට පෙළපැදුනේ මේ ධර්මපදයේ කියන පොත. ඒ ධර්මපදයේ කියන පොත බෞද්ධ පසුබිමෙන් බැලුවොත් ඒක මේ සම්මාදීටි පහෙන් කම්මස්සගත ඥාන සම්මාදීක්ෂය කියන එකයි නිතරම මතු කරලා පෙන්නනවා. අපේ සර්වඥ දේශනාවේ සම්මාදීටි විවිධ ක්‍රම වලට පෙන්නනවා 25 ආකාරයකට පස් ආකාරක ආදි වශයෙන්. පස් ආකාරයකට පෙන්නකොට සදාචාරය දන්න හොඳ කල කල දේ පළ පළ දේ කියලා පිළිගන්න කාටත් ඒ සඳහා දාර්ශනික වශයෙන් මුල් වෙන්නේ මේ කම්මස්සගත ඥාන සම්මාදී කිය. තමයි කර්මේශෝ කිය කොට ඇත්තේය. තමන් කරන දේ අනුව තමන්ට අපිට එන්නේ කියන එකයි තියෙන්නේ. ඊට පස්සේ තමයි සමත සම්මාදිට්ඨි, විපස්සනා සම්මාදිට්ඨි, මග්ග සම්මාදිට්ඨි, ඵල සම්මාදිට්ඨි කියලා ඔය සම්මාදිට්ඨියේ මේ මූලික පාදනම වෙන කම්ම කම්මසකතා ඥාන සම්මාදිට්ඨිය පස්සම අන් සම්මාදිට්ඨිය ඔක්කොම එයි. නිසා අමුතුවිකනෝට මේ මූලික කල කල දේ කල කල දේ කියන අදහසවත් නැත්නම් ඒ මාත්‍රා කාර්මීය කර්මඵලයේ කියන ආදරමක් දන්නේ නැත්නම් ඒකවල ධර්මයක් පිළිබඳ ඇදහිල්ලක් නැත්නම් එයාට සමතයක් වශයෙන් ඉඳලා යන්න අමාරුයි. මොකද ඒකේ කියන්නේ අමාරුයි. ඊට පස්සේ විපස්සනා වශයෙන් යන්න අමාරුයි. ඒකකොට මාර්ගඵල මාර්ගයක් ලැබුවට ඵලයක් ලැබුවට අමාරුයි. ඒ නිසා කාටත් වගේ මේ බෞද්ධ දර්ශනයේ මූලික පාදම පාඩම ඒ කම්මස්කතා ඥාන සම්මාදිච්ඡ ප්‍රසිද්ධ ඉදිරිපත් කරන ධර්මගමී කියන එක. එතකොට මේ පිළිසෙට මේක කියන්නේ මේ පිළිස සම්මාදිච්චි නැති නිසාවත් කම්මස්සගත ඥාන සම්මාදිච්චිය උගන්වන්නවත් නෙවෙයි. ඉතින් අපි ධම්මපදය ප්‍රධාන වශයෙන්ම එනගේ කම්මස්සකතා ඥාන සම්මාදිට්ඨියක් මුල් කරගෙන තිබුණාට අපේ මේ ධර්ම දේශනාදී අපි ඒකත් මූලික අදහසක් තේරුම් අරගෙන ඉන් ඔබට ඉන්න ඇතුළට කියලා අපිට මේක සමත සම්මාදිට්ඨියකට මේ කාතාව yaadෙන්නේ නැද්ද උදව් කරගන්නද විපස්සනා සම්මාදිට්ඨියකට කොහොමද මේක පාවිච්චි කරන්නේ එහෙම නැත්නම් මාර්ගඵල ඥානවලට කොහොමද පාවිච්චි කරන්නේ කියලා අපි ශක්ති ප්‍රමාණය ගන්න උත්සාහ කරනවා මේ චේතනාව ඇතුලේ. ඉතින් ඒ නිසා අපි හිතා ගන්නවා නැත්නම් බාර ගන්නවා මේ ආන කවුරුත් වගේ කර්මයේ සහ කර්මඵලය පිළිගන්න නැත්නම් පිළිගැනීම තියෙන සම්ප්‍රදායක සාමාන්‍ය දෝෂම් පිළිගන්න. ඉතින් ඒ අනුව අපි ඒක දන්නවා කියන පදනමේ ඉඳගෙන දී ඇති දත්යක් විදිහට සලකාගෙන තමයි ඉදිරියට යන්නේ. ඒ අනුව බලනකොට අපි මේ මූලික හඳුනා ගැනීමට පස්සේ මේ ගාතාව මේ දුපහාගේ දැක්කේ මේ ගාතාවට අතුවාවක් තියෙනවානේ. ඒකට අපි කියන්නේ ධම්මපද අටකතා කියලා. ඒව කතන්දර. ඒ කතන්දරය මේ වැනි ගාතාවක් සර්වචනාතික ශ්‍රී මුකේට නගින්න හේතු වෙච්ච නිදාන කියලා දෙනවා. ඉතිහාසය කියලා දෙනවා. ඒක කතන්දර වතර ගියාට නිදාන ඉතිහාසයේ කියා දීම ඒකෙන් තමයි කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්නේ මෙවැනි ධර්මයක් මේ ලෝකයට මට බුද්ධ ආගමකට සම්බන්ධ වෙන්න අහේතුක වුණා නෙවෙයි සිද්ධියක් කියලා කියනවා. මිනිස්යන් අතර මහ පොළොවේ සිද්ධියක් කියලා කියනවා. ඒ සිද්ධිය තේරුම් ගත්තොත් සිද්ධියට සාපේක්ෂව ගම්භීරත්වයේ පැදුර නැත්නම් ධර්ම කාරණේ තේරුම් ගන්න පුළුවන්. ඉතින් යම් තැනක එහෙම සිද්ධියක් නැතුව වුණා නම් ඒක හොඳටම කියන්න කාගේ හරි න්‍යායපත්‍රයක්. ඌට න්‍යායපත්‍යයි. අසුබීමක් නැතුව යමක් පොළොවේ පහටගත්තා නම් ඒක පිළිකාවක් වෙනවා. අවුරුවට හිතාමතා මොනවාරි කිව්වනම් අනිවාර්යයෙන්ම අකුසලයක් අනිවාර්යයෙන්ම වාග්දුෂ්චරිතයක් චීතියක් වුණා නම් ඒකට පසුබීමක් තියෙනවා. ඒකෝට කෙනෙකුට පුළුවන් මේ සීතියට සාපේක්ෂව මනස කතා කරන බහූතද එහෙම නැත්නම් අදාළවද කියලා කියන්නේ. ඒක නිසා යම් තැනක යම් කතා ප්‍රභවයක් යම් කතා ක්‍රියාවක් අහේතුයි අප්‍රත්‍යයෙන් පටන් ගත්තා නම් කාදයක් න්‍යාය පත්‍රයක්. අද තියෙන හරියක් දැනුම සම්පූර්ණ න්‍යාය පත්‍රයකට ඇවිල්ලා. අද කිසිම ලෝකේ තියෙන දැනුමක් උදාහරණ වශයෙන් එකක්වත් හේතුවක් තියෙනවා. ඒවට හේතුවක් තිබුණා නම් තියෙන්නේ මේ දිව්‍ය ලෝකෙම යවුවා කියන ප්‍රලාපය ප්‍රතිත කරන්න තියෙන දේශනාවක තියෙනවා. දේශනාවේ දැන් මේ මේ ධර්මචනාන්ති බොහොම සරලයි. පොළවෙන් පටන් ගත්තේ කිසිම දෙයක් ආකාරي ගිහිල්ලා බණ කියන්නේ නෑ. සිද්ධියක් වුණාට පස්සේ සිද්ධියට සාපේක්ෂව තමයි සර්වඥාන්සේ සමන්නාන්සේගේ දැනුම සර්වඥතා ඥාණය ඒකට යොමු කරලා ඒ සිද්ධියෙන් ඇති වෙච්ච ධර්තය සිද්ධියෙන් ඇති වෙච්ච අසහනය එහෙම නැත්නම් ආතතිගත தත්ත්වය දැවිලි දැවිලි නැති කරන එකයි කරන්නේ. ඉතින් ඒක නිසා මේ සිද්ධිය ගැන කතා කිරීම කතන්දරයක් වුණාට පොඩි එකකට උනත් තේරෙන තරක් වුණාට ඒක දාර්ශනික වශයෙන් ප්‍රායෝගික ලොකු අත්දැකීමක්. ඉතින් මේ නිසා ධන පදාර්ථ කතා කතා සරිත් සාගරයේ වශයෙන් නැත්නම් ඒ වගේ විශාල සාහිත්‍ය ග්‍රන්ථ සිංහලට සහ පාලියට ගොඩාක් එකතුනා. ඒ වාරීව රසවත්. ඒව තමයි ඔය ලෝක සාහිත්‍ය වශයෙන් සෑම භාෂාවක වගේ දෙන්න තියෙන්නේ. ඒකෙදි මේ කුක වර්ගයේ පළවෙනි ගාථාවට හේතුනේ මේ සාසනයේ දින සම්ප්‍රදායක් අපි දැන් ඉන්නේ වස් කාලේ හෙට තියෙන කෝය එනකොට වසහර මාසයෙන් පළවෙනි මාසෙ ගන්න. ඉතින් පෙර වසර සමාදන් වෙච්ච සංඝයාට තව මාස දෙකක් වස් කාලයක් තියෙනවා. ඊට පස්සේ ඇත්තෝ වස් පවාරණය කරලා ඊට පස්සේ මාසයක් විතර චීවර මාසේ කටින පින්කම් රට පුරා පවත්වනවා. මේකේ ආයතන විවිධ සාධිචාරිත්‍රය. ඉතින් බොහෝ විට සර්වචනහන්සේ මේ නරත්න දීතෝනාරාමේ විශේෂයෙන් පස්තිම බුද්ධ ශාසනයේ 45 45 අවුරුද්දෙන් පසු කවුරු 25 දී සවැත්නුවර ආශ්‍රය කරන තමයි සර්වඥාතේ වස්වස්ලා තිබුණේ මධ්‍යස්ථාන කරගෙන ඒ වස්පින්කම් වලින් පස්සේ චාරිකාය වගේ බෞද්ධ හිතාය බෞද්ධ සුඛාය අත්තාය හිතාය සුඛාය දේව මනුෂ්‍යයකේ බෞද්ධඥා කෙරේ හිත පිණිස සුව පිණිස තමගේ ශරීර සෞඛ්‍යයට හිත පිණිස සුව පිණිස දේව මිනිසුන්ගේ සැප පිණිස ධර්ම චාරිකාය වඩනවා ඒක ඒකට අර වස්වස්ක සංඥා ඔක්කොම නරුවන් සර්වඥාන්ත පිටිපස්සේ එක දිගට එක්ක මාස 8ක් ශ්‍රමණ මාස 6ක් මෙතන මාස 9ක් සම්පූර්ණ පයින් ගියා. මුළු ඉන්දියා පුරාම දවසට කිලෝමීටර් 15ක ප්‍රමාණයක් විතර අයින් ඇවිදිනවා. ඒ දැත්ත බින්ද පාත කරගත්තා. හිටියා හැන්දවරේ භාවනා කරා. ඉන්න පිළිසෙට බණ ටිකක් කිව්වා. අවුරුදු දෙක පාන්දරම පිටිපිට හතියක් ඇවිදිනවා. ඇවිදලා ගිහිල්ලා බින්ද පාත කරා. පිළිපාති කරගෙන දාහනේ වළඳලා විවේක අරගෙන ආය හැන්දවරේ භාවනා කරනවා ඊට පස්සේ ආය පහුම්දා උදේ නැගිට පාන්දරම ඇවිදිනවා ඉතින් මේ ක්‍රමේ තමයි මේ මාස 8ක් මධ්‍යස්ත කරගෙන මාස 9ක් වුණාට ආයක් සිද්ධ වෙනවා ඉතින් මේ වගේ ඇවිදලා රට රාජ්‍ය වල විවිධාකාර කුලයන්ගේ විවිධාකාර ප්‍රදේශවලින් විවිධ භාෂාවක් කතා කරන සංඝයා සර්වඥයන් පස්සේ වැඩිලා ඇවිදලා මේ සවැත් නුවරට ආපු දවසේ ඉතින් ඇවිල්ලා බලනකොට ඒ සංඝයාට තමයි මේ යනකොට සංසංග වල දැකපු දේවල් මේ විශාල මාත්‍රකාවක්. ඇත්තටම ආද වගේ සංචාරයක් කරන්න පහසුකම් එදා තිබුණේ නෑ. අයින් ගමන තිබුණේ ඉන්දියාව දුෂ්කරයි. කෑම බීම නෑ. දැන් අපි දන්නවා 10 දිනක එක ගමනක් යන්න ගියොත් දැන් අද අපි ගමු මේ වැඩ පිළිවෙලට මොන තරම් සංවිධාන ශක්තියක් තියෙන්න ඕනද? නැත්නම් අපි කොහොමද මේක කරන්නේ? ඒව කරනකොට හැම කෙනෙකුටම දවසට වතුර බැලුම් මෙච්චරක් ඕන. වැසිකිලි පහස්කම් මෙච්චරක් ඕන. බිම වාඩියෙන් අඩි 4 4 ඉඩක් ඕන. සක්මන් කරන මෙච්චර ඉඩක් ඕන. වාහන මෙච්චරක් ඕන. කෑම මෙච්චරක් ඕනේ. මොන්න තරම් ප්‍රදේශයක් තියෙනවා. නමුත් මේ ධර්මචර්යනාංශයේත් එක සමාජයට 1200ක් යනවා. එක වතුර ටැප් එකක් නැහැ. එක දැහැටි දණ්ඩක් නැහැ. එක වැසිකිලියක් නැහැ. තුවායක් නැහැ. මොකක්ද? අපි කොච්චර පිළිලා කියනවා කියලා පොඩ්ඩක් හිතන්න. අපි පිළිලා කියලා නෙවෙයි හිතන දියුණු වෙලයි කියලා නම් පොඩ්ඩක් පොළු අත ගාලා බලන්න අපිට අන් කියනවාද කියලා අපි ගමනක් යන ගියාම මොන තරම් දාසද මොන තරම් බැගෑද කියලා කොච්චර දේවල් කරපින්න ගන්නවද කියලා. ඒකට ඇත්තම අපි සංඥා වශයෙන් දෙන ආදර්ශයක් කරගන්න. සංඥාවේ තියෙන්නේ ආත්‍රේ ගත්ත විකල දුර ගත්ත ගියා. යේන යේනේ උද්දීති සපත්ත භාරෝ උද්දීති යේන යේන පක්කමති සරත්ත භාරව පක්කමනි කියලා හරවත්තන් සික්කී සඳහන් කරනවා කුරුල්ලෙක් යම් වෙලාවක තමන්ගේ අත් උඩින් අහසට පැනනන අත්දරු දෙකේ බර ඇතුළු විතරයි පන්නේ. ඒක තමයි භික්ෂුවක් යනකොට සිවුරයි පාත්‍රය කියන බර දෙක විතරයි ගෙනියන්නේ. ඉතින් කිලෝමීටර් 10ක් යනවා කියන එක එච්චර ප්‍රශ්නයක් නෙවෙයි. ඉතින් ඒ නිසා එදා කාලේ දුෂ්කරකම පේනවා. ගමනකට තියෙන දුෂ්කරකම. අපි කිලෝමීටර් 10 ඉතර ගානක් නෙවෙයි. අපි උදේ දාන කැමරේ ඉස්සලා ඉතර වෙලාවක් කරනවා ප්‍රමාණයට. දවල්ත් එච්චර යනවා රාත්‍රිත් එච්චර යනවා මේ ගමනේදී ගිහලා ආවට පස්සේ සුවිශේෂත්වය තමයි ඒ සංඝයාතර පිරිසතර කතාවක් කියලා තියෙනවා සමහර ප්‍රදේශන මඩවරු සමහර ප්‍රදේශන ගල්තල සමහර ප්‍රදේශන බොරුල් මැටි සහිතයි සමහර පැත්තවල පස් රතු පාටයි සමහර පැස්සවල පැති වල පස් අලු පාටයි සමහර පැතිවල යායට තඹ පාටයි ඉතින් කට්ටිය එකතු වෙලා මේ වගේ තැනක ධර්ම සභා මණ්ඩපේ සංඝයා අවුරුදු 10න් පස්සේ එකතු වෙලා අනේ බලන්න අපි යනකොට අහවල් පැත්තේ දිගටම ගල් තලාව විතරයි කතා කරන්නේ දැන් ඕකට සර්වඥාන්සේ වඩිනවා ධර්මාසනයට. ඒකකොටම සීල් දෙනා සර්වඥන්ට වන්දනා කළ වාඩිවෙන පස්සේ සර්වඥන්සේ අහනවා මානි මංගෙන් ඉස්සලා උඹලා මොන වගේ කතාවක් දෙන්න කරගෙන හිටියේ මම පැමිණීම නිසා අඩාල වුණේ උගනි කතාවක් ඒක සංඝයා වහන්සේ නම් කතාවල කියන අවසරයි ස්වාමීන් වහන්සේ අපි ඊයේ සමාප්ත කරපු මේ පාදචාරිකාවේදී අපි දැකපු පෘථුවිය, ආකාශය, හස් ත්‍යාති ගැන කතා කරා. ඒක තමයි සර්වඥාන්සේට මේ උපවර්ගී ගාථාව දේශනා කරන පදනම. ඉතින් බුදුරජාණන්සේ අහනවා කොයිමන් පටනේ විදේශාන්ති. මහන්නේ කවුද මේ පෘථුවිය හරියට විමසුන් වශයෙන් දකින්නේ? පෘථිවි කියන්නේ පටවි කියලා කියන්නේ පොළොව කියලා අපි දන්න වචනය. කවුද මේක විමසුන්නුනේ දකින්නේ කවුද මේක සාක්ෂාත් කරන්නේ? යම ලෝකන්තේ මම සදේවක. මේ පොළොවේ එයාට තියෙන අපාය වෙන්න පුළුවන්. නැත්තම් මේ මනුස්ස ලෝකෙ වෙන්න පුළුවන්. මේ පොළොව කියන එක පටවිය කියන එක කවුද හඳුනාගන්නේ? කවුද විමසුන්නුනේ දකින්නේ? කවුද අපක්ෂපාතීව දකින්නේ? කවුද ඒක සාක්ෂාත් කරන්නේ කරන්නේ? කෝධම්ම පදං සුදේශිතා මෙන්න මෙවැනි පාඩලවිලි තියෙන ලෝකයක බණපදයක් කියන්නේ කවුද? මේ පෘථිවියෙන් ධර්මයක් අවබෝධ කර ගැනීම හෝ පෘථිවිය කියන්නේ මොකක්ද කියලා දැනගන්න කවුද බණපදයක් කියන්නේ? කුසලෝ කුක්කමිය විවේසක විවේසකන්ති. ආගියට මල් යායක් ඇති කරගත්ත දක්ෂ මාලාකාරයේ නරක වෙච්ච මල් පනෝකාක මල් පිපිච්ච මල් පැත්තක දාලා බර වෙච්ච මල් පැත්තක දාලා හරියට හොඳ පිපිච්ච මල් අරගෙන ලස්සන මල් මාලයක් වටනවා වගේ මේ විවිධාකාර පැති දකින්න ජීවත් වෙන ලෝකයාගේ මේ විවිධ දැකීම් හරහා ධර්ම දේශනාවක් එහෙම නැත්නම් ශාද්ධර්මයක් හේතුඵල ධර්මයක් කර්මේශා කර්මඵලයක් චතුරාර්ය සත්‍ය කවුද දේශනා කරන්නේ කියලා දැන් සර්වඥාන්සේ මේ ඇතිවෙච්ච අසුබිමේ සංඝයාට අලුත් අදහසක් ඕන. දැන් අපල කතා කරේ පොළොව ගැන. ඒළු විවිධ පැති වල දැකලා කතා කරේ ඉතින් මටත් ප්‍රකාශ කළේ මගේ ප්‍රශ්නය අනුව මේ පෘථිවිය කියන එක මේ අපි අවිදිනකොට දැක්කා හරිය විවිධයි කියන්නේ. මෙන්න මේ වෙලෙ වෙලාවක කවුද පෘථිවිය හරියට දකින්නේ මේ ලෝකේ හෝ යම ලෝකේ හෝ දිව්‍ය ලෝකේ. කවුද මේ තුලින් ධර්මයක් දකින්නේ හරියට මල් මාලාකාරයේ හොඳ ගැළපෙන මල් අරගෙන මල් මාලයක් ගොතනවා වගේ කියලා සර්වඥාචර්ය ප්‍රශ්නයක් නගනවා. මේකෙදි මේ ආගමින සංඝයාගෙන් පිළිතුරක් අපේක්ෂා කරන නඩ කෙනෙක් අත්තු කම්මිතා ප්‍රශ්න කියලා. සර්වඥාචර්ය මේ කාට දේශනා කරන හතර ධර්මයේ පිළිබඳව ගොනුව, නැමියාව, දිශාව, මානසිකාරය මේකේ යොමු කරනවා. ඊට පස්සේ ඒ සාරවත්යන් වහන්සේ විසින් නගලද ප්‍රශ්නෙට සාරවත්යන් වහන්සේම උත්තර දෙනවා. සේකෝ පඨමී විදේශාන්ති යමලෝකංච ඉමං සදේවකං මේ ශේක පුද්ගලයා මේ පෘථිවි ධාතුව දකින්නව දැනගන්නව සාක්ෂාත් කරනවා ඒ හරහා ඒ මනුෂ්‍යයා යම ලෝකෙත් දැනගන්නවා දිවි ලෝකෙත් දැනගන්නවා මනුෂ්‍ය ලෝකෙත් දැනගන්නවා සේකෝ ධම්මපදං සුදේශිතා මේ ශේක පුද්ගලයා බුද්ධ දේශිත ධර්මපද දේශනා කරනවා හරියට කුසලෝපකමිය විචේෂයන්ති මේ විවිධ මල් වලින් සුදුසු මල් අරගෙන මල් දාමයක් ගොතන මාලාකරු කුසී සීක පුද්ගලයා මේ බුද්ධ දේශනාවෙන් සහ ලෝකයේ පවතිනා වූ ලෞකික දැනුම වලින් ලස්සන ධර්ම කතාවක් අනුශාසන කතාවක් තමයි හැදෙන්න බණ සැපයි. ඉතින් මේක තමයි අපි මේ අද දවසේ විග්‍රහ කරගන්න හදන්නේ මේ මාතෘකාව ඉදපත් කර ගැනීමෙන් අපි මේ ගෙනියන භාවනාමය ජීවිතයකට ආද ආගමික ධාර්මික ජීවිතයට කොහොමද මේ ලෝකයා පෘථිවිය ගැන කතා කරන්න හැටි ඒක ਸਰවඥාන්සේ නිදිරිපත් කරාට පස්සේ ਸਰවඥාන්සේ ඒකට නැත්නම් ඒක මාතෘකා කරගෙන ඒකම අනිත් කෙනෙක් රාග ద్వේෂ මොහ පහල කරගන්න නැත්නම් තණ්හා මාන දික්ක පහල කරගන්න ගන්න මාතෘකාවක් න අරගෙන ඒකෙන් ධර්ම මාතෘකාවක් හදලා ඒකත් එතන දෙනවා. එතකොට එයා දාන්න තැනින් පටන් අරගත්තේ බුදුහාම කොහොමද මාතෘකාවකුත් නෙවෙයි බුදුරජාණන්සේගේ වචන සෙට් එකකුත් නෙවෙයි මේ වචන සෙට් එකක් ගත්තේ ප්‍රශ්නාගෙන කට්ටියගෙන්මයි ඊපස්සේ වචන හරහාම ලස්සන නව නිර්මාණයක් හදලා ඒ ප්‍රශ්නය තීක්ෂණාට ඒ හරහා උත්තර කරගන්න. මේක ලේසි වැඩක් නෙවෙයි. මේක තමයි ඒ සර්වඥතා ඥානයේ තියෙන පරිසම්බිදාව නැත්නම් අර්ථ ධම්ම නිරුක්ති ප්‍රතිභාන කියන විදිහට ප්‍රශ්නේ හරියට තේරුම් ගන්න මේ ප්‍රශ්නේ තුලම ඕනම ප්‍රශ්නයක් තුල උත්තරේ තියෙනවා. ඒ උත්තරේ ඒ ප්‍රශ්නෙට නගෝ වචන හරහාම ඒ පුද්ගලයාටම ඒ මේ නාලිකාව දිගේම අහව හැරෙවට පස්සේ ඒ ධර්මයේ තියෙනා වූ ඒ సౌందර්යය එතකොට මතුවෙන්නේ භාෂාවේ సౌందර්යය ඒ වගේම දර්ශනයේ సౌందර්යය කාලයට අහු වෙන්නේ නැහැ ඕනම කාලයකට ගැලපෙනවා දේශයට අහු වෙන්නේ නැහැ ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. මොකද ඒක සම්පූර්ණ ස්වභාවික පසුබිමට සාපේක්ෂව කිසි දෙයක් නිසා. ඉතින් මේ කාටා දෙක විස්තර කරාට පස්සේ අපිට විස්තර කරගන්න වෙන්නේ විභාග කරගන්න වෙන්නේ විෂිතුරු වශයෙන් දැනගන්න වෙන්නේ මේ පඨවි ධාතුව කියලා මේ හතර මහා ධාතුන්ගෙන් එකක් අපේ ඉදිරිදා ජීවිතේ කොහොමද බලපාන්නේ අපේ භවනා ජීවිතේ බලපාන්නේ කොහොමද කියලා. අපේ ඉදිරිදා ජීවිතේ ඉඩක් නඩු ආරවුල් කියලා කියන පාට විලා. ඒක ඒක කියන්නේ මේ වෙරළු ගෙඩිය අටකටකට කඩාගෙන එයිනුත් කොටහක් නොකා දුතුරුන්ටත් තියාගෙන. හත්කුළු පව් වගේ හිටි අපි බෙදාගෙන අද මේ මොකද ඉනි වැට වැට ඉනි වැට ඇදගෙන ගහමරා. මෙදින කාටවත් ඒක බුදුම දෙයක් නෙවෙයි. ඔගොල්ලෝ සමාලාට වැටේ හදාගෙන සම්දු කරන වැඩේ මොකටවත් මේ පත විදාතු. මේ කම්මගේ බඩවැල දෙකට කඩන අපු මිනිස්සු. සැලේ ඉනි වැට මෙතන හිටවල එහා පැත්තෙන් හිටවනකොට හොරෙන් හිටවල අලවංගු පාර කනවා. උදළු පාර කනවා. මේ පත විදාතු. ඉතින් ඒකට ඉදන් නඩු කියලා જાතියක් තියෙනවා. ඉදන් නඩු උසාවි කියලා જાතියක් තියෙනවා. දේශසිංහල අර දේශසිංහ අරගල කියලා જાතියක් තියෙනවා. ඉතින් අපේ ලේවල තියෙන සටන් ක්‍රම කියලා ওই පටවි ධාතුව ලබා ගන්න තමයි. ඉතින් අපි කොහොම හරි බලනවා මේ පොළේ බින් අරලක්වත් නෑ අපට. අපිටත් නෙවෙයි දරුවන්ටත් මේ ඉදන් ටිකක් තියෙන්න ඕනේ. මේක දෙමළට දෙන්න බෑ. මොකද උන් අපේ පරම හතුරු. ඉතින් ලේ කුප්පගෙන ගිරිය කුප්පගෙන ජාතිවාදී හදාගෙන කෑකොස්සන් ගහනවා. හැබැයි මතක නැහැ කට්ටියට ආර්යයන් මේක දෙන්නේ ඉස්සලා ওই කට්ටිය කරා මේක ඉඳලා තියෙනවා. ඒ මිනිස්සු එළවෙන වෙලාවේදී අපිට අපි ජයගත්තයි කියලා. දැන් අපිට වරදිලා අපිට උන් ගන්නකොට කියලා නෑ මේක හරිම කතාවක්. ඒක ඒකනේ කරන්න ඕනේ අපි දිනන එක බොහොම සාධාරණ ආර්ය ජයග්‍රහණයක්. හැබැයි අපිට ගහන එක ගැටයි. නිසා අපි යම් තැනක මේ භූමියට ඇවිල්ලා ඇඟිල්ල ගැහුවා නම් ඇඟිල්ල ගැහේ සාධාරණව නෙවෙයි. අපිට මේ කවුරු පුදු දෙයක් නෙවෙයි. ඊට පස්සේ දැන් අපි ඒකට ආය පස්සේ ඇඟිලි ගහනවා කියන එක අර්ථම කර්මය සහ කර්ම බලය ගන්න. ඒ නිසා අපිට තේරුම් ගන්න වෙනවා ඒක රයෝපගතව සිද්ධ වෙයි. ඉතින් ඒකට අල්ලගෙන නතර යෝගයක තමයි අපි මේ ලෝකෙට පහළ අපි උපන් දවසේ ඉඳලා අද වෙනකම්ම කවම කවදාකවත් නෑ පත්‍රයක මේ දේශ සීමා ප්‍රශ්න ගැන නොලියෙන්නේ. අපි එක දවසක්වත් නැහැ මේ වගේ කයිවාරු නොගහ. හැමදාම අපි ඒ ඉඳන් ටිකක් ලබා ගන්නයි, ගයක් දොරක් හදා ගන්නයි, හරක බාන හදා ගන්නයි තමයි මේ උදේ සංග උදේ අමුඩ ගහගත්තාම අමුඩේ ලියන්නේ ටිකුරාද හැන්දෑවේ. එන සෙනසුරදායිද පන්සල් යනවා. ආයේ සංග උදේ අමුඩ ගහනවා. ගහන්න ඇද්දපන් වෛරෝ බරවාගේ කියලා ඕල් ටයිම් කර කර රට රාජ්‍ය ගෙවාගෙන ගන්දනව ගෙවාගෙන ගිහිල්ලා අම්බ කරලා ඔන්න ඕකට තමයි පාටවි ධාතු කියලා කියන්නේ. ඕකට තමයි ගෙවිලා තියෙන්නේ. දැන් අපි මේ පුර ගෙවිලා තියෙන්නේ. දැන් ඉස්සෙල්ල කොරස් වෙලා තියෙන්නේ. කරකට ඇවිල්ලා තියෙන්නේ. කට දත කට ඇද වෙලා තියෙන්නේ මේ පාටවි ධාතු. දැන් මේක තමයි උත්ත්‍යණියා මේ ධාතියක් ප්‍රෞඩත්වයක් දේශ සීමාවක් මගේ කියන්නේ ඉදම් බුදල් වශයෙන් සඳහන් කරන කලකගන්නේ කිසි අසාධාරණයක් නෑ ඒක තමයි මේ අපි කියනවා මේ භෞතික දියුණුව ආමිෂ දියුණුව කියලා. ඉතින් ඒක සර්වඥාන්සේ 15 වෙනිදා ඉස්සරහ තිබුණා. මේ කියන විදිහට සර්වඥාන්සේ වැඩ ඉන්න කාලෙත් තිබිලා තියෙනවා අදත් තියෙනවා. දැන් මෙන්න මෙවැනි වූ පටවි ධාතුවක් හරහා අපි යථාර්ථය අවබෝධ කිරීමට ඇති හැටි දැන ගැනීම සඳහා පාවිච්චි කරන ක්‍රමයට සුදේශිත ධර්මය කියලා කියනවා. මේ පටවි ධාතුව හරහා සත්‍ය අවබෝධ කිරීම සඳහා. ඉතින් ඒක තමයි අපේ ආගමනුකූලව ගත්තොත් අපේ මේ කය ධාතු කොටස් 42ක් එකතු වෙලා හැදිලා තියෙනවා. මේ ධාතු කොටස් 42න් 32ක් බුද්ධ ඇදහිල්ල කොටේ තියෙනවා. ඒ ශාලෝමාන අපාදාන්තා තතෝ මන්තං ආරු අට්ටි අට්ටි මිද්දා වක්කං හදයා යකනං කිලෝමකං පියකං පප්පාදං අන්තං අන්ත ගුණං උදරියං කරීතං පිත්තං ඔය විස්සම වැටෙන්නේ පටවිලාකෝ ඊගාට සෙල්මන් කුබ්බෝලෝ ඊතම් මේ දෝ දීදෝ අස්සවසා කේලෝ සිංහානිකා ලසිකා මුත්තන්ති කියන එක ආපෝ ධාතුව. ඉතින් අපි දන්නවා මේ අතර දින 31ක් ඔය ගැන කතා කරේ. ඒ 32 කෙස් ගහක් අල්ලන්න අපි භාවනා කරනකොට ඔය ප්‍රභාකරන් එක්ක අපි දේශ සීමා අරගෙන හදාගත්ත පටවි ධාතුව තමයි යෝගේ තියෙන්නේ. සිවසලේදී බටහිර ජාතිය සහ අරාබි ජාති ගැන අතර ගැටිච්ච පටවි ධාතුව තමයි ඔය තියෙන්නේ. ඒ වගේම ඇලෙණි වකට ඇයි අද මර එනම එන කොටාගෙන කියන පරිදි ධාතුන් තමයි තියෙන්නේ. නමුත් බලන්න පටවේ කේස කෙස් පහක් අරගෙන ඒක පටවි ධාතුව කල්පනා කරනකොටයි අල්ලපු ගෙදර මනසත් එක්ක අලවංගෙන් ගහගෙන මරාගෙන පටවි ධාතුවේ පැටවිල්ල ඇතර ලොකු වෙනසක් තියෙනවා. අරක ආර්ථික විද්‍යාව අරක අර්ථ ශාස්ත්‍රයේ මෙතන තියෙන ධර්මය. ඒ නිසා අපිට මේ පටවි ධාතුව පාවිච්චි කරලා එනකොට මරාගෙන මානක්කාරකම් හදාගෙන තණ්හා හදාගෙන අපි යමක් කමක් ඇති ඇත්තෝ අපි වංශකාරයෝ අපි කුරුමක්කාරයෝ අපි පොල්මක්කාරයෝ කියන්න පුළුවන්. ඒ වගේම තව කෙනෙකුට පුළුවන් මේ පටවි ධාතු ඇනේ ගැන ගොඩාක් හදාගලා කේසාද කෙස්කත් ඒකේ වර්ණ නෙමෙයි සංකාන නෙමෙයි ඊසාව මේනමයි ඕකාසේ මේමයි ඊතන ආකාරය මේකයි මේ කියලා කෙස් ගහගෙන ගොඩාක් විස්තර හොල්ලක් කියන්න පුළුවන් අනිකුත් බෞද්ධයන්ට වැඩිය මම කෙස් ධාතු ගැන හොඳට දන්නවා. මේකේ ධ්‍යාන ලැබලා තියෙනවා. මට ඒකේ පිළිකුල හතර හැටි දන්නවා. කියලා ඒකුත් තණ්හා මානසික හදනවා. බාහිරේ තියෙන පඩවි ධාතුවක් අල්ලගෙන මේක මම මාගේ කියාගෙන ප්‍රෞඩත්වයක් හදාගෙන දේශීයම හදාගෙන ඒත් තණ්හා මානසික හදනවා. ඒකත් හොඳ නෑනේ. මම මේ කියන්නේ ඒ වාගෙම කිස් ගහක් ගැන හොඟක් හදාගලා නැත්නම් කේසෝ කේසා කියන නිමිත්ත අරගෙන ධ්‍යානිය ලබා ගන්න. ඒකෙමුත් තණ්හාමානසික ඊට පස්සේ පුළුවන් අපි ධාතුවෙන් හදාගත්ත තණ්හාමාන දිට්ඨිය කේසා කියන නිමිත්ත අරගෙන ධ්‍යාන ලබා ගන්න හදන තණ්හාමාන දිට්ඨිය දෙක සංසන්දනය කරලා බලන්න. බලනකොට කියනවා කොයි එක කොයි තරම් අපාගත කරනවද කොයි එක කොයි තරම් භ්‍රම ලෝක සම්පatti ලැබලා දෙනවද හැබැයි දෙකම සංසාරේ තමයි. ඉතින් මේ දෙක අතර වෙනස දැක ගන්නවා කියන එක බෞද්ධයෙකුට අමාරුයි. බෞද්ධ හැම වෙලාවෙම දකින්නේ බාහිරේ පටවි ධාතු අල්ලන්නේ රණ්ඩු සරුවල් කරන එක ඉදන් නඩු කියන එක හොඳ නැහැ. ඒ කේසහ ධාතු අරගෙන භාවනා කරලා ඉතින් තණ්හා මාන දෙච්චි හදාගත්තොත් හොඳයි. මේකටත් ධම්මපදේ කියන්නේ නැහැ. මේක සුදේශිත ධර්මයේ කියන්නේ අර කිව්ත් තුනේ සංඝාමාන දිට්ඨි දැනුත් තුනේ සංඝාමාන දිට්ඨි මේ දෙක අතර මේක බලන්න පුළුවන් නම් ඒ ගැන වෙනම අභ්‍යාසයක් තියෙනවා. ඒකට කියනවා බුද්ධාගම කියන්නේ බුද්ධ ධර්මයේ. ඒකට කියනවා සුදේශිත ධර්මයේ කියලා. බුදු ජානන්සේ පවා මෙවැනි දේශනාවලදී අර දහපත ආයන මර ගන්න සහෝදරකම් නැති කරන බාහිර පටවි ධාතුවට අයිතිවාසිකම් කියනට වඩා මේ කේසාලෝමානකාදතා දන්තා තත්වෝ මනසංහාරෝ කියන මේ දෙතිස් කොටාසේ 20ක් වූ ආහරි කොටාස අරගෙන භාවනා කරලා අන්නාමානදි තියෙනවා තමයි හැම එක අරකට වැඩිය හොඳයි කියලා කියනවා. මේ කාර්යයේ තේරුම් ගත්තොත් යම් කෙනෙක් තේරෙයි අර සාවිශාල බාහිරේ පටවි ධාතුවට ලෝකේ පටවි ධාතුවට යට වෙලා විශාල තණ්හා මානසික ඇති කරගන්න පුළුවන් අතර මේ තමාගේ පංචස්කන්ධයේ මේ මඹයක් පමණ දිග ශරීරයේ තියෙන පටවි ධාතු අල්ලගෙන තණ්හා මානසික ඇති කරගන්න පුළුවන් බොහොම ටිකක් ඒක බොහොම හොඳයි ඒ නිසා ධර්මයේ කුදෙන දෙන්නවල ලෝකයේ තියෙන පරිවි ධාතුන් ඇති කරගන්න තණ්හාමාන දීති වෙනුවට ඒ ප්‍රහාණය කිරීම පිණිස තමන්ගේ කයේ තියෙන පරිවි ධාතුව මත විතර භාවනා කරලා පුළුවන් නම් ධ්‍යාන උපදවාගෙන මේකෙන් පාවි මේක පාවිච්චි නොකළොත් කරදාපතර බාහිරේ පටවි ධාතුව අතාරින් ධම් වෙන්නේ. ඒක අල්ලගෙනමයි උපදින්නේ අල්ලගෙනම නැරෙන්නේ. දැන් මෙයාගේ හිත ඒ සලෝමානකාරාන්ත ආදි වශයෙන් භාවනා කරන වෙලාවකට ආපුවාම යම් චිත්තක්ෂණයක යම් තප්පරයක යම් විනාඩියක තමන්ගේ හිත දිගටම මේ කේසා කේසා කේසා කේසා කියලා කෙස් කියන අරමුණේ හිටියනම් එනත ඒකට මූණට මූණ දාලා හිටියනම් ඒක අරමුණු කරගෙන ඉන්න පුළුවන් නම් ඒ විනාඩියේදී බාහිර පටවි ධාතුවේ ලෝකෙ තිබෙන්නේ ලෝකේ පටවි ධාතුවේ හිත තිබෙන්නේ නැහැ කියලා ප්‍රත්‍යක්ෂ වශයෙන් අස්පනා පිළ තමයි අවබෝධ කරගන්න. එහෙම නොවුනොත් අපේ හිත කඩාවත් වංකව හෝ වක්‍රව හෝ ඍජුව හෝ පටවි ධාතුවිතරෝ කල්පනා කරන්නේ ඒකමයි කල්පනා. ඒ නිසා අපිට ප්‍රයෝගයක් කරන්න වෙනවා. ඒ පෘථුවියෙන් ඇලි ගලි වාසය කරන මේ හිතට ඒ වාගෙම වූ නැත්නම් ඒක ඒ හා සමාන කෙලෙසයක් තවත් විතර දාලා අර තරම් ගොරෝසු නොවන කෙලෙසයකින් මේ පුංචි කෙලෙසයකින් මහා කෙලස් කන්ද වාංගු කරන්ද ඒක නිසා අපි බාහිර පටවි ධාතුව වෙනුවට අජත්ත පටවි ධාතුවට හිත යොදනවා මෙන්න මේක තමයි විද්‍යාව සහ ධර්මයේ අතර වෙන්නේ විද්‍යාවේ තියෙන හැම දැනුමක්ම බාහිර පටවි ධාතුවත් එක්ක යනවා පටවි කියන්න බෑ විද්‍යාව ඝන ද්‍රව වායු සහ thermal physics කියලා හතරක් උගන්වනවා. මේ අපි කියන පටවි ප්‍රකාශ වැටෙන්නේ ඝන කියලා අපි සාමාන්‍ය විද්‍යාව ගන්න දෙයක. ඒකයි නැත්නම් මේ බුදුජානනාංශයේ මේ ධර්මයේ පෙන්වන කේශාලෝමාදී පටවි ධාතුවත් අතර වෙනස අරගෙන කියනවා බහිද්ධා පටවි ධාතු මේකට කියනවා අධ්‍යාත්ත පටවි ධාතු. එනිසා යම්තාක් අපි බහිද්ධා පටවි ධාතු ගැන කතා කරන තාකල් ආමිෂේ සංසාරේ අපාය කෙලෙස්. යම් තාක් අපි ඇතුළත කතා කරන තාක් ඒ කෙලස් තියෙනවා අරසා විශාල ප්‍රදේශයක් නැති නිසා බුද්ධ ආත්මයෙන් වහන්සේ ප්‍රයෝගශීලීව කියනවා අධ්‍යත්ත බඩවි ධාතුව ගැන කතා කරන එක බහිද්ධාපට විධාතුවෙන් ගලවා ගැනීමට කරන දෙන එකම උපක්‍රම. අද මේක 100% හොඳ එකක් නෑ. ඉතින් ඒ නිසා යම් කෙනෙක් අපේ හිතමු අධ්‍යාත්ම බඩ විදහකුවේ හිත විනාඩියක් කියන්න පුරුදු කරා දෙකක් කියන්න පුරුදු කරා තුනක් කියන්න පුරුදු කරා කියලා මේ විදිහට කර කර ගිහිල්ලා මයාට පුළුවන් වුණොත් මට ඒක පයක් ඒක දිගට කායගත සතියේ හටවි ඉන්නත් අප කෙනකේ සා ලෝමානකා දන්තා තචෝ කියනකෝ ඇතුළත තියෙන දහස් කොටාගෙත පාත්තන්න යාර දෙතේ මුළු සංසාරේ එක පැයක්ම මේ බහිද්ද පටවිය අල්ලගෙන කවු කරන්නේ නැතුව එනකොට මරා ගන්න නැතුව ජීවත් වෙන්න පුළුවන් වුණා බුදුහාම ගන්න පිචිද්ද වෙන්න. ධර්මයට පිචිද්ද වෙන්න, සංඝයාට පිචිද්ද වෙන්න, මගේ සීලෙට පිචිද්ද වෙන්න කියලා බලාපොරොත්තුවක් ඇති කර ගන්න පුළුවන්. මේ අජත්තකට විධාතුව මේ විශාල ලෝකයක් වාංගු කරන්න ගත්ත කුංචි අඩයක් වාගේ වාංගුවට ගත් එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. නමුත් මේ ඇතුළත පඩවි ධාතුව පිළිබඳව අපි දවසක් දෙකක් තුනක් හරි නැත්නම් ওই විදිහට කප්පරයක් පැයක් පැයක් විනාඩියක් හරි භාවනා කරාට අපිට කිසිම ලාභයක් සත්කාරයක් සම්මානයක් සිලෝකයක් ලැබෙන්නේ නැහැ. බාහිර පඩවි ධාතුව කල්පනා කරුවොත් අල්ලපු ඊටම අල්ලගන්න පුළුවන් වෙන්නේ ඉඳ තියෙනවා. ආකාරي ගණතියක් ගහලා හොර උක්කුවක් ගහලා ඊටමක් අල්ලන් ඉඳ තියෙනවා. ඉතින් මේ නිසා මේ දෙකෙන් අර ඉඳමක් ගන්න කරන ප්‍රයත්න වෙනුවට Tamange පාඨවි ධාතුව ගැන කල්පනා කරන්න හදන මිනිසයා අමු නැට්ටෙක් මෝලෙක් විදිහට තමයි පේන්නේ බාහිර ලෝක ගැන කල්පනා කරන එක. දැන් කාම කාලනාශි කරගන්න අධික වාහන ගන්න කෙස් අහගෙන අල්ලගෙන අපරාධ නාශ වෙනවා. ඒක ලාභයක් හම්බෙන්නේ නැහැ, සත්කාරයක් හම්බෙන්නේ නැහැ, කිලෝගයක් හම්බෙන්නේ නැහැ මොනම දෙයක්වත් නැහැ. ඒ නිසා අමු නැට්ටෙක්. අසුගාමී මිනිස්සේ කිසිම නිර්මාණශීලීත්වයක් නැහැ. එහෙම නැත්නම් රස කාමයක් නැහැ. දරුව ගැන හැඟීමක් නැහැ. ඒක නිසා මුළු ලෝකෙම නිග්‍රහයට ලක් වෙනවා පඨවි ධාතුව ගැන එහෙම නැත්නම් කේශා ගැන භාවනා කරන මනුස්සය. මේකෙන් වැඩියෙන්ම නිග්‍රහ කරන්නේ යහන බෞද්ධය. දෙවන මතක තියාගන්න අපේ මේ ශ්‍රේෂ්ඨ බෞද්ධත්වයේ තමයි ඒ තමන්ගේ දරුවන්ට ඉනමක් හම්බ කරන්න අමුද ගහගෙන යනකට මිහාට වැඩිය මේ කේස් ගහක් කලකට භාවනා කරන මනුස්සයා මෝඩයයි කියන සත්තුන්ගෙන් වැඩියෙන්ම ජනගහනයක් ඉන්නේ බෞද්ධයයි. මොකද බෞද්ධයන්ට විතරයි මේ බණ තියෙන්නේ අනිත් මිනිස්සුන් වල එකක් නැහැ. ඒක නිසා මිනිස්සුන්ට මේක සංසන්දනයක් නැහැ. ඒ නිසා අපි හිතමු යම් මිනිස්සෙක් මේ සා විශාල ලෝකයෙන් බැලුම අහන ගමන් හරි කමන්නේ. බුදුහමෝ බොරු කියලා නැහැ. බුදුහමෝ කර්මාවචින කියලා කියන්නේ කියලා මේ පටවි කොටාසේම තවදුරටත් ඉස්සරහට යන්න නම් ඒ මනුස්සයා කොච්චරක් නම් ගමදී ඉහළට පින් මිනිස්සු වෙන්න ඕනද කියලා. කොච්චරක් නම් මේ කවුරු මොන જાති විශ්ලේෂණය කරත් බුදුහාමුදුරනේ කොච්චර ශ්‍රද්ධාවක් තියෙනවද කියලා. කොච්චරක් තමයි වෙලාවේ සත්කාර සම්මාන සිලෝක අඩුගාන පැයකට පොදියෙලිම කියන්නේ නැති මුළු මිනිස්සුත් කියලා. ඒ අතින් බලනකොට පසුගිය අවුරුදු 20 30 ඇතුළත මොකද්ද ප්‍රවර්ධනයක් පේන තියෙනවා. හැබැයි මේ ප්‍රවර්ධනයේ තියෙන ඇත්තන්ගෙන් ඉදන් මිහිරි වැවිලි කාර්යයන් සහ අය කොල්මක් කාර්ය අයිතිකාරයන්ගෙන් මේකට ලැබෙන සහයෝගයට වැඩිය තාම ඉඳන් අල්ලගත්තේ නැති තරුණයින්ගෙන් මේ පැත්තට තියෙන ප්‍රබුද්ධ භාවය වෙනවා. තාම ඔය මේ සහෝදරකම් අමතක කරන්නේ නැතුව තාමතර අම්මා කදෙන දේ කාලා භාවනා කරනත් කියේ මේ බුදුහාමුදුරුවෝ කියන කඩේ ධාතුවට හේතුව දාන තීනිට වැඩි මොකද අනෙක් කට්ටියක ඔළුක මොළ ධාතුව කුරුවල් වෙලා තියෙනවා. ඒක අදින්නෙම බාහිර කඩේ ධාතුව. වලක්වන්න බෑ. ඉපදිච්ච අවාසනාවන්ත කාලේ හැටි. නමුත් දැන් කාලේ එහෙම නැහැ. දැන් කාලේ දැන් ඇමරිකාව වගේ රටක විදිහට හතරේ කතාවක් නැහැ. තමන් කුලියට ඉන්නේ, බද්දට ඉන්නේ. නඩවල බද්ද ඒක ඒ අයිතිකාරයට යන කාර් එකක් ගත්තත් ඒක ඉස්සරහගේ પરම්පරාවට යන දෙයක් ඇත්තේ නැහැ. අවුරුදු දෙකක් පාවිච්චි කරලා විනාශ කරනවා. නැත්නම් පුදු සෙට් එක හොඳ නැහැ. බහුවෙන්ද ඉස්සරහ පාරේ දාලා තියෙනවා. දැන් එකේ වැඩ කරේ නැහැනේ. පාරයින් දාන්න නිසා ඒ නිසා අපිට වැඩි නිවන් දකලා වගේ කතාවක්. පාරායන දින ඕන වෙලාවක එළියට බැස්සොත් ගියක් පුරවන්න බඩුවට කරන්න පුළුවන්. අපේ පැත්තේ නම් මම දන්නේ එහෙම විදි කරයි කියන්නේ. ඒකත් නෙවෙයි මේ බුදු අනුභව කියන්නේ. ඒ ඒ කියන්නේ පාරිභෝගිකත්වයක් නෙවෙයි මේ. ඒ ලක්ෂරි වැඩක් එහෙම කොන්ෆිගරයිසේෂන් නෙවෙයි මේ කතා කරන්නේ. අහිලපට විධාතුව සහ අධ්‍යත්තපට විධාතු දෙක අතර තියෙන වෙනස අවබෝධ කිරීමේ ශක්තිය තියෙන එකම සතා මනුෂ්‍යයෙක් එකයි බුදු අනුභව කියන්නේ. වෙන කිසිම සතෙකුට මේ Taman හම්බෙලා තියෙන මේ මම කියන අධ්‍යාත්ම කය ඇදිලා තියෙන හතර මහා ධාතුන්ගෙන් ය බාහිරේ තියෙන පටවියල තියෙන ස්වභාව ලක්ෂණ භාව ලක්ෂණ ගති ධාතු ගුණ ඒකාන්තයෙන් ඇතුළේ තියෙන පටවි ධාතුවේ තියෙනවය මේ පටවි ධාතුව මේ වැඩ කරන්නේ අධ්‍යාත්මද බහිද්ද කියලා පටවි ධාතුව දන්නේ නැතය මේ පටවි ධාතුව ඉන්නේ මනුස්සංගකද, ඉත්‍ත්‍රියකද, පුරුසංගකද කියලා පටවි ධාතුව කිසිම දෙයකට මායින් කරන්නේ නැතය කියන එක මූලධර්ම වශයෙන් හරි තේරුම් ගන්න පුළුවන් එකම සතා මනුස්සය. බුදුන් කතා කරන්නේ මනුස්සය කියන්නේ ප්‍රබුද්ධත්වයට කතා කරලා කියනවා. ඔබ මැරෙන්න ඉස්සෙල්ලා පටවි ධාතුව පොළවේ තිබ්බේ. උඹ මැරුණාට ඉපදුනාට උඹ ඉපදෙන්නේ ඉස්සරහට තියෙන පොළවේ මේ ඉපදුනාට පස්සේ කම්මජ චිත්තජ උතුජ ආහාර නිසා යම් පටවි කොටසක් උඹ මම කියාගත්තා. මරණ ප්‍රශ්න මේක ආයෙත් අර පොළොවට යනවා. මේ පොළොවෙන් පටන් ගත් එක දිරච්ච දරකටක් වගේ ශරීර ඌෂ්ණයේ සහ විඥානයේ තොරවෙච්ච ගමන් කලින් ගරංග අධිශේෂති දිරච්ච දරකටට ආයෙ පොළොවට යනවා. ආනන්දෝ කල්පනා කරගෙන මේ ජීවත් වෙන කාලයේදී මේ අධ්‍යාත්ත පටවි කියන එක අල්ලගෙන තව කෙනෙකුට කාමයේ ඇති කරන්න උත්සාහ කරන්න එපා. තව කෙනෙක් එකක් අල්ලන මට කාමයේ ඇති කරන්න උත්සාහ කරන්න එපා. මට අවුච්ච කාමවස්තු තව කෙනෙකුට හම්බුනායි කියලා මැනකොටම මරාගන්න යන්න එපා. මේක පුද්ගලයේක ආත්මයක් කියලා දිට්ඨිය ඇති කරගන්න එපා. ඒක හරි මාරුයි. එන් බණක් ඇහුව පමණට භාවනා කළ පමණට මේක හිතට වද්දා ගන්න. මොකද එහෙම හිතට වද්දා ගත්තොත් යම් කිසි කෙනෙක් මම ඉදිරියට ඉස්සලා මේ පටවි ධාතු පටවි ධාතු මම මැරුණාට පස්සේ මේ පඩවි ධාතු පඩවි ධාතු මයි ළඟට ආවට පස්සේ මේක කෙස් වෙන්න පුළුවන්ද ලොම් වෙන්න පුළුවන්ද වෙන මොන ධාතු කොටසකටපත් වුණාද ඒකට ලොකු වෙනසක් අපිට තියෙනවා කෙස් ගහයට වැඩිය රූපලාවන්‍ය වර්ණය කරනට ඇඟේ තියෙන මයිල් ගහමක් වෙනස් අනිත් ඇඟවල තියෙනවා ලොම් කියලා කියන්නේ ඒ වගේම නිය කිව්වහම අම්මේ මේකේ නියමලක් ආවට පස්සේ බුද්ධමාකාර ලෙඩ බුද්ධමාකාර අමාරුයි ඊට පස්සේ නඛ දන්තා දතක පණුවෙක් ආවොත් දතක ලපයක් ආවොත් ඊට පස්සේ තචෝ හමේ කුරුලාවක් ආවොත් මයිල් ගහක් තිබුණොත් බුද්ධුවන් මේ නඩු ඔය මයිකල් ජැක්සන් ඉන්න කාලේ එවනස ඇමරිකන් නාට්‍ය වල නිවට යන සංගීතංගද එක කුරුලාවක් ආවොත් වහාම ඇමරිකානුලා දොස්තරලා පස් දෙනෙක් ඊගා ප්ලේන් එකේ ඉන්නේ ඔක්කොම සංගී සංදර්ශන කැන්සල් අර මේ කුරුලා මොකද්ද කියලා බලනකම් ඔය තමයි භයානක මේ දෙක භෝගික හිතේ. කිසිම කෙනෙකුට වග වෙලා නැහැ යා. අර කෝටි ගණන් වේදම් කරපු සංගීත සංදර්ශනයේ තහන කුරුලාවක් ඇවිල්ලා කාටද මයිකල් ජැක්සන්. ඒතර බාහිර ලෝකෙ ගිනි ගන්න පිටුරුවත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි හැම කුරුලාව යාට හරි ලොකුයි ඌ මල. ඌ මල. දැන් කොහේ කුරුලා? දැන් කෝයේ පටවි ධාතුව. දැන් කෝ පිටිපස්සෙන් අඳාඩාගේ කට්ටියට කුරුල්ලා එනවනේ. ආන් ඕක තේරුම් ගත්තට අපි මයිකල් ජැක්සන් දිනා වුණාට ඇතුලේ හැම කෙනෙක් ආව මයිකල් ජැක්සන් කෙනෙක්. අපිට පේන්නේ නම් මේ මනුස්සයා ඉඳලා මැරිලා කියලා. මම ඒකෝන ඇමරිකාවේ හිටියේ. ඉතින් මයිකල් පොඩි ළමෙක් මේ ඒ ළමයා මයිකල් බෝලයක් කරන ශ්‍රී ලංකාවේ මයිකල් සක්මන් කරනවා. ඉතින් මාට ඕක මට තේරෙන්නේ නැහැ කතා කරන බන්ටි කියලා කතා කරලා කියනවා මයිකල් ජැක්සන් මැරිලා ඉුවා ඉතින්. මම ඇත්තටම කවුද කියලාවත් දන්නේ නැහැ. අපේ බාප්පත් නෙවෙයි අම්මත් නෙවෙයි තාත්තත් නෙවෙයි මම දන්නේ. ඉතින් මම මයිකල් ජැක්සන් ගැන කවුද කියලා. ඊට පස්සේ ඌ මගේ මොන දෑ බැලුවා මම නිකන් වැඩිපුරෙන් ආපු එකෙක් වගේ නැත්නම් අඟාර ලෝකෙන් ආපු කෙනෙක් වගේ ඌ තේරෙන්නේ නැහැ කියලා දෙන්න කිව්වා මේ මේ ලංකාවේ ඇමරිකාවේ ඒකවලට හොඳම ගායකයෙක්. මම ඌ කළු එකෙක්ද සුදු එකෙක්ද මූ මොන දිහා බලපු ගමන් මගේ දිහා බල දුර්වල කියලා ලොකු තාත්තා ගාවට ගිහිල්ලා ඇව්වා තාත්තා මේ මයිකල් ජැක්සන්ද කල්මිසු කියලා ධම්මදීව හඳුරාගන්නේ කියලා. ඊපස්සේ ලොකු තාත්තා මයි ළඟට ආවා. ඇවිල්ලා ස්වාමීන් වහන්සේ කොහොමද දන්නේ මයිකල් ජැක්සන් ඉපදෙනකොට කළුවේ මැරෙනකොට සුදු කියලා කොහොමද දන්නේ කියලා මම කිව්වා මම ඒකෙන් ඇවිල්ලා මේක කළු එකෙක්ද සුදු එකෙක්ද කියලා මම ඇයි මොකද වෙලා තියෙන්නේ කියලා අනේ ස්වාමීන් වහන්සේ ලෝක ප්‍රසිද්ධ කතාවක් නේ මේක කළු ජාතිකේ මැරෙනකොට කන්නේකටම බෙහෙත් වලින් හම සුදු කරලා තිබ්බේ දෙනම කලිසුදු දෙකම ඔබ වහන්සේ අහන ප්‍රශ්නෙට පොඩි එකා උඩුකුරුන්යන් වෙලා ඉන්නේ කියන්නේ. මම කොහොම කියනවද මාත් උඩුකුරුන්යන් වෙනවා. මේ කලින් එකදිච්ච මිනිහා සුදු කරලා. ඒ පටවි ධාතිය පුංචි වෙනසක් ඇති වෙච්චාම ජාතියක් නම ගන්නේ නැහැ. නොමගේ ගිහිල්ලා ඒකම ලොකුම ජීවිතේ සම්බන්ධ දෙයක් කරගෙන නොකාම දෙයක් ඉතින් මේක මේ කෙලවරක් කරන වෙලී බාහිර පටවි ධාතුව පිළිබඳව විවිධාකාර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ විවිධාකාර වේශම වාගෙන මේ බහුරූපෝලන් නටන වෙලාවේ අධ්‍යාත්ම පටවි ධාතුවට හිත දානවා නම් ඒක අසීමිත වටිනාකමක් තියෙනවා මේ කෙලවර කරන්න පුළුවන් ඥානයක් මේකේ තියෙනවා. බාහිර පටවි ධාතු කියලා කියන්නේ කවදාකවත් කෙලවර කරන්න බැරි එක. ඒ නිසා පටන් ගන්නකොටම පිස්සු. ඉතින් ඒක තුන උම්මත්තක වෙනවයි කියලා එවැනි මාතෘකාවට හිත දානවා. ඉතින් අපි 100 100ක්ම හිත දාලා තියෙනවා. අපි 100 100ක්ම බාහිර පටවි ධාතු අල්ලන්න තමයි මේ යුද ප්‍රකාශ කරගෙන නටන්නේ. එහෙම වෙනකොට අපිට පුළුවන් නම් අධ්‍යාත්ම පටවි ධාතුවට හිත දාන්න මේක ක්‍රම දෙකක් තියෙනවා. සමත ක්‍රමයේ සහ විදර්ශනා ක්‍රමයේ. ඒ සමත ක්‍රමයේදී කෙස් ගහක් අපි ආරම්භ කරනකොට ඒ කෙස් ගහ මගේ වෙන්නත් පුළුවන්, මගින් වෙන්නත් පුළුවන්. අපිට මේ කේස් කලාපයක් අරගෙන භාවනා කරන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍යයෙන් කියනවා සමතේදී ගන්න හතරි කොටාසය සම්මුති පාඩවයක් කියලා. මගේම කියලා අත්දකින්න පැත්තක් නෙමෙයි අපි කිස් ගහ කියලා අරමුණු කරන්නේ අපි අරමුණු කරන්නේ ඒ සතහන ආකාරයක් පට කරගෙන තියෙන දෙයක් වර්ණයක් ආන්නේදී සම්මුති දෙයක්. ඉතින් ඒකට අපි කියනවා මේ පඨවි ධාතුව අරමුණු කරගෙන කරන සමත භාවනාවක් කියලා. ඒකෙන් සාමාන්‍යයෙන් කියනවා අධ්‍යාත්ත පඨවි වශයෙන් අධ්‍යාත්ත කෙස් ගහක් ගත්තොත් ප්‍රථම ධ්‍යාන උපදව ගන්න පුළුවන්. නමුත් ඒකේ තියෙන පිළිකුල නිසා දෙවෙනි ධ්‍යානට යන්න බෑ. මොකද දෙවෙනි ධ්‍යානයේ ප්‍රීති සුඛ ඉස්මතු වෙනවා. කෙස් ගහක පිළිකුල මත භාවනා කරපු කෙනෙකුට ප්‍රීතිතයිසිකේ පහළ වෙන්නේ නැති නිසා සමත වශයෙන් යනකොට කලු කිස් ගහ නැත්නම් කිස් ගහ ලොම් ගහ මුල් කරගෙන යන කෙනා පළවෙනි ධ්‍යානය. නමුත් ඒ කිස් ගහම අරගෙන තව පාරවල් දෙකක් අපේ ශාසනය බුදුහාමුදුරුවෝ වෙනලා දීලා තියෙනවා. මේකේ තියෙන පාඨවි කියන පද ගතිය. අපි සෙම සොකුල් හැරව වගේ තියෙන තියෙන දියර වැగిරෙන ගතිය වෙනුවට කිස් ගහක තියෙන තද ගතිය, තද භාවය, තද ස්වභාවය, තද ධාතු ගතිය තේදී ඒක විපස්සනාට හැරෙනවා. එහෙම නැත්නම් වර්ණය, පිඟුවන් වර්ණය ගන්න පුළුවන් පිළිකුල ගන්න. කිස් කියන ධාතු පස්සාසිය ඉගෙන කරගත්තොත් තුන් දෙකක් පෑදෙනවා පිළිකුල ගන්න පුළුවන් වර්ණය ගන්න පුළුවන් භාවය ධාතු කොටස් ගන්න. ඉතින් ඒක නිසා වර්ණය හෝ පිළිකුල අරමුණු කළොත් පිළිකුල අරමුණු කෙනෙක් කරන පළවෙනි ධ්‍යානය අරගෙන. වර්ණය අරමුණු කරපු එකනට මේ පිඟුවන් වර්ණය හතර පිටක් වගේ තියෙන වර්ණයේ දිගේ ගිහිල්ලා වර්ණ කසීල දිගේ අභිභායතන කසින පැත්තට යන්න පුළුවන්. එතකොට යාට පළවෙනි ධ්‍යානෙ ඉක්මවල යන්න පුළුවන්. තව කෙනෙකුට පුළුවන් මේකේ තියෙන තද ගතිය, තද බව, තද ස්වභාවය, තද ධාතු කොටාශය දකින්ද අන්න ඒක දැකගත්තොත් නිවන් දක්වම යනවා. ඒක බොහොම දුරද කියන්නේ. ඒ තද බව, තද ගතිය අපිට මේ ඉඳගෙන ඉන්නකොට මේ කුකුල පොළවේ වදිනකොට තේරෙනවා. ඒ වගේම ඇඟිල්ල තියලා තද කෙරුවොත් ඇඟිලි පිටරේ මේ ඉඳගෙන ඉන්න ආසන කියලා බද කෙරුවොත් තද ගතිය දැනෙනවා. ඒ තද බව, ඒ තද ගතිය, ඒ තද ස්වභාවය, ඒ තද ධාතු ස්වභාවයේ ස්ත්‍රී පුරුෂ ගතියක් නැහැ. ඒ ධාතු ස්වභාවය මමයේ උඹේ කියලා වෙන්නේ නැහැ. අපි දැන් පොළොවට තියෙන ඇඟිල්ල කියලා තද කරනකොට පොළවේ තද ගතිය ඒක මට අයිති දෙයක්ද නැද්ද කොතනද මම වෙන්නේ කොතනද මම නොවෙන්නේ කියලා මම සහ මම නොවේ කියන පරතරය මේ ධාතු මනස්කාර දිගේ යනකොට නැති වෙනවා. ඉතින් ඒ නිසා නැත්නම් ඒ නිසාම දෝ පඩවි ධාතුව ගත්ත තුඟ දෙනෙක් එකේ තද ගතිය තද බව තද ස්වභාවය බලනකට වැඩි ඒකේ වර්ණය හෝ පිළිකුල ගැන බලන්න ලෑස්ති මොකද යම් වෙලාවක හිතක් මේ ධාතුව තද බව පාඨවි ධාතුව දැක්කනම් ඒ ධාතුව දැකලා හොඳට ඉස්සරහට යන්න යන්න යන්න ඒකේ හිත මුලිච්ච වෙන්න වෙන්න වෙන්න ආසන්න වෙන්න වෙන්න උත්සන්න වෙන්න වෙන්න මම නැති වෙලා යන්න පටන් ගන්නවා මාව දිය වෙලා යන්න පටන් ගන්නවා මේ මම මේ මේ ඇතුලේ මම මේ මම නෙවෙයි කියන සීමාව නැති වෙනවා මේකට පුදුම බයයි භාවනා කරන යෝගාවචරය. අර සිද්ධ වෙන්නේ මේ ඉඳගෙන ඉන්නවා කියලා හිතමු. අපේ අද උදේ අහපු ඒ වන්පටිය සම කියන්න උත්සාහ කරපු දේ ඉඳගෙන ඉන්න එකේම අපි පැයක් විතර ඉන්න බලන්න. උඹගෙන උඩ අමාරු වෙන්න පුළුවන්. අමාරුවට බැරි දෙයක් නෙවෙයි. එහෙම ඉඳලා යම් වෙලාවක මේ ඉඳගෙන ඉන්න අත්දැකීම, ඉඳගෙන ඉන්න බව, ඉඳගෙන ඉන්න අත් විඳීමට හිත ගිහිල්ලා ඒකේ බය ඇරුණොත් මම මෙතනින් එහාට මම නෙවෙයි මේ මමයි කියලා කියාගෙන හිටපු ඒ සීමාව යම් වෙලාවක නොපෙන්නේ. මම එක්ක හැල් වෙලා යනවා නැත්නම් ලොකු වෙලා යනවා පුංචි වෙලා යනවා ඇස් දෙක වහගෙන ඉන්න නිසා ඒ සීමාව දියවිය පාඨවි ධාතු අධ්‍යත්ත බහිද්දා සීමාව දියවිය යන රූපෙට ආදරය කරන කෙනාට විශාල බයක්. තමන්ගේ කය කුමරු කුමරි සැපන්ව හදපු කෙනාට ඒකේ කයට කරන විශාල නිග්‍රහයක්. ඒක නිසා යා කැමති නෑ භාවනා කරනකොට මේ අධ්‍යාත්ම බහිද්දා සීමාව කඩලනවා ලකින. ඉතින් ඒක උඩ ඇඟ සහල කරනවා. ඒක හිඳ අඩිය දානවා, පැද්දෙන්න පටන් අර ගන්නවා, දුම්බල වරම අතර ගත්ත කපුව වගේ නටන්න පටන් අර ගන්නවා. නමුත් මේ නටනකමෙන් පෙන්නනවා ප්‍රතිපදාව ඇත්තයි භාවනාව හරි ඉදිරියට යන්නේ නමුත් මැරෙන්න ඉස්සෙල්ලා මේ කයේ සීමාව මම කියාගත්ත සීමාව කැඩෙනවට බුදුමාකාර බයක් මේ ස්වභාවික වර්ණය හරහා අපේ හිතට ඇවිල්ලා තියෙනවා. පරිණාමය හරහා අපිට ඇවිල්ලා තියෙනවා. ඒක නිසා නිින්ද ජීවත් කීන ජීවත් මේ මම කියාගන්න සීමා මරියාවා. ඉම කැඩිලා යනවට තියෙන බය නිසා එහෙම වෙනකොටම අපි ඇස් දෙක අරලා ආයේ සීමාව ඇති කරගන්න බෑ. නැත්නම් අතගාලා බලනවා විතර මල්ල ඔක්කොම කැලී ටික තියෙනවා. භාවනාවේ කොච්චර ඉදිරිය ගන්න ගියත් යන්න දෙන්නේ නැහැ. ඒ මොකද මේ පටවි ධාතුව හරහා සත්‍ය දැකන්න අපිට ඕනේ. අපිට ඕන කරලා තියෙන පටවි ධාතුව හරහා තණ්හා වැඩි කරන්නයි, පටවි ධාතුව හරහා මාන්න වැඩි කරන්නයි, පටවි ධාතුව හරහා මම වෙමි කියන එක බලන්න. ඒක තියෙන තාක් ගන්න අපි බුද්ධ ධර්මයට කැමති. ඔය බුදුහන්සේ බුද්ධ ධර්ම හරහා ගිහිල්ලා බුද්ධ ධර්මයට දැම්මට පස්සේ පටවි ධාතුව හරහා මාන්නක් කිරීමේ මැනීම කරන්න බෑ මේ සීමාව නැති වෙන දකින්න. ඉතින් ඒ නිසා සමාහත් වෙනවා අත නැහැ. රට මං අත නැහැ. ඒකට යටි කය නැහැ. එතන ඔළුව ඇතුලේ දැනෙනවා ඔළුව කට්ට නැහැ. එතන ඔළුව කට්ට දැනෙන ඔළුව ඇතුලේ නැහැ. ආනි මේ විදිහට අපේ ඇඟේ කෑල්ලක් පැන්සලේ ලියලා ඉරේසලකින් මැක්කුවාගේ කෑලි කෑලි මැක්කීම කියන්න පටන් ගන්නවා. මේ සංඥා මට්ටමේදී එතකොටම ඒ ටිකම ඇති කෙනෙකුට පිරිත් නූල් ගැට ගන්නවා. සාන්ති කර්ම කරනවා. මේක නැත්නම් සෙත් කවි කියන්නේ මේ මොකද වෙන්නේ? ඒ මොකද අපි කැමති නෑ අඩවි දාපෙන් තණ්හාමාන දිටි කැපෙනවා ගැටේ. ඒත් අවශ්‍ය වෙලා තියෙන තණ්හාමාන දිටි වඩන්න. ඉතින් එහෙමනම් අපි කතෝලික ආගමකට යනවා කියන එක බොහොම සරල වැඩක්. මුස්ලිම් ආගමකට යනවා කියන එකත් බොහොම සරල වැඩක්. මොකද ඒකෙන් අපිට පටවියාවෝ දෙන්නේ පටල කරලා දෙනවා. ඒක දෙයයන් වහන්සේගේ දින සාරව බලධාරී දෙවියන් වහන්සේගේ දින අසීමිත බලයෙන් උඹට මේක බුද්ධිය දින කරලා දෙනවා කිව්වහම බඩ කඩුත්තු හරි දෙනවා දෙවියන් වහන්සේ. ඒ මොකද අපිට ඕනේ මේ කොහිදෝ යන ධාතු හතරක් අල්ලගෙන ඒක මගේ බුද්ධිය දින කරගන්නයි මගේ මාන්න වඩන්නයි මම එක. මේ සංසිද්ධියේ මධ්‍යස්ථානයක් හදලා පෙන්නන්න. ඉතින් එහෙව් ලෝකෙක හැදිච්ච කෙනෙකුට අටවිධාතු හරහා සංඥාව ඇති නොවෙන, මාන්න ඇති නොවෙන, දික්ඛ ඇති නොවෙන කෙනෙකුට යනකොට යන්න පුළුවන් කිව්වනම් ඒක මෙරිලා උකන්නා වගේ කතාවක්. මේ භාවනා කරන මේ ශාලාවේ ඉන්න එක්කෙනෙක්වත් මේක අත්දැකලා නැතුව නෑ. හැම කෙනෙක්ම අත්දැක හැම වෙලාවෙම දුවල තියෙනවා, බය වෙලා තියෙනවා භාවනා කරනවා. ඒක නම් මම 100 200 සාහිතික වෙනවා. ඒ නිසා භාවනා කෙරුවොත් ඒ කාන්තේම අපි පඩවි ධාතු හරහා කන්නාමාන දික්ක ඇති කරන තැන ඉඳලා පඩවි ධාතු හරහා කන්නාමාන දික්ක නැති කරන සීමාවක් පන්නේ. අන්න හැම වෙලාවෙම අපි බය වෙනවා. අන්න හැම වෙලාවෙම අපි පිළිතුරු ගැට ගන්නවා. සාන්ති කර්ම කරනවා. එහෙම නැත්නම් ආශිර්වාද ඉල්ලනවා. එහෙනම් සෙට් කවි කියන්න බැරිද කියලා නම් මේ භාවනා කරනකොට මොකද මොකද වෙනවා ඒ මොකද භාවනා ඇත්තද අහම ඉදිරියට යන නිසා ඉතින් බුදුසසුනේ සඳහන් කරලා තියෙනවා මේ ශේක ධර්මය. සෝවාන් වෙච්ච තැන ඉඳලා නැත්නම් සෝවාන් කුපිලා ඉඳලා සකදාගාමී මාර්ග ඥානය දක්වා තියෙන මේ ධර්ම කොටස අවබෝධ කරගෙන එක්කනා පාඩවි ධාතුව බලන්නේ සංනාමාන දිට්ඨිය ඇති වෙන පැත්තට නෙවෙයි නැති වෙන පැත්තට හැබැයි හැමදාම පටන් ගන්න පාඩවි සංනාමාන දිට්ඨිය ඇති තැන. ඒ නිසා යම් ප්‍රමාණයක යනකම් ඒ පාඩවි ධාතුවම අරමුණු කරගෙන ඒ පාඩවි ධාතුව නිමිති කරගෙන ඒ පාඩවි ධාතුවම මධ්‍යස්ථාන කරගෙන ගිහිල්ලා ඒ කටයුතු ධාතුව ගෙවන් වෙන තැන, දිය වෙන තැන, ඡය වෙන තැන, වැය වෙන තැන දකින්නකොට බලන්න පුළුවන් නම් අන්න වීරේ කියලා කියන්නේ. අන්න සූරේ කියලා කියන්නේ. අන්න ධීරේ කියලා කියන්න පුළුවන් මොකද බුද්ධජනනාගේ පෙන්වන ක්‍රමයට ගියොත් මේක නොදක ඉන්න බෑ. අනිවාර්යයෙන්ම දකින්න නම් අපිට කොන්දක් නැති නිසා, අන නැති නිසා, අපි ශ්‍රද්ධාව නැති නිසා අපි ආයෙසරක් ඇවිල්ලා එංගාත කාලා ආයෙත් පටවි ධාතුවේ ඇතුළ හදිත හැව හලර දාපු හැව ඇතුළේ රින්ගන නයික් වගේ ආයතරාචාරිත්‍යකට එනවා. නියම කර කර කර කර ඉඳලා අවදා හරි තේරුම් ගත්තොත් මේ ටිච්චකට කොච්චර දෝ භාවනා කරන මට මේ වෙලා තියෙනවා මම ඒ වෙලාව හැම වෙලාවෙම බය වෙලා තියෙනවා. ඒ හැම වෙලාවෙම මේක වර්ධනය කියලා හිතලා තියෙනවා. සතිය කරනවා කියලා හිතලා තියෙනවා. සමාධිය කරනවා කියලා හිතලා තියෙනවා. මේක සමථ දෙවිපස්සනා දන්නේ නැතුව මම සැක කරලා තියෙනවා. ඒ හැම සැකේම කරන්නේ මේ පඩවි ධාතුව අල්ලගෙන මොනවා හරි තණ්හා මානසික වැඩිමක් මට බැරිද බුදුහාමුදුරන් මේ බුද්ධ ආගම වැත්තකට දාලා බුද්ධ ධර්මයට යන්න බැරිද මට ගඟ දිගේ ඉහළට යන්න කියලා සංසාරේ එක දවසයි කරන්න ඕනේ එක සැරයක් කරාට පස්සේ අර තේරුම් පටන් අර ගන්නවා මෙතෙක් කල බයකපු නිසා මේ ප්‍රතිපදා විදිහට යද්දී කෙලස් කැපෙනකොට සංමාහාදීටි කැපෙනකොට අපිට ඉන්නේ කෙලස් වැඩෙනවා අපි සැක කරනවා එහෙම නැත්නම් අපව ඇවිල්ලා අල පළපුරුදු කය සරණ යනවා එහෙනම් අපිට ශ්‍රද්ධාව වෙනුවට ආමිෂේ ලොකු බුදුහාමුදුරුවෝ වෙනුවට ආර්ථික විද්‍යාව ලොකු දේශපාලන විද්‍යාව ලොකු සමාජ විද්‍යාව ලොකු වෙනවා ධර්මයේ වෙනුවට බුද්ධ ධර්ම අල්ලගන්න ඉතින් මේ දෙක අතර එහාට මෙහාට දඟලමින් තමයි යෝගාවචරය කියන්නේ මම භාවනා පටන් ගත්තේ සාමාන්‍ය බුද්ධ අහංකාරයෙන් මේ කතාව කිව්වල තේරෙන්නේ නැහැ. එයාට අදාළක් නැහැ. නමුත් යම් ප්‍රමාණයක භාවනා කරපු එක්කෙනෙක් ජීවිතේ කීප වතාවකම අත්දකලා දින අත්දකපු හැම වෙලාවෙම අපේ තර්ක මනස අපේ මේ තියෙන මඤ්ඤණ ක්‍රමය විවාහම අපව පඩවි ධාතුට හිඟවන නැත්නම් පඩවි ධාතුව සමාදන් කරනවා පඩවි ධාතුවට ආවේශ කරවලා අපි පඩවි ධාතුවේ ඒකට කියන්නේ බහිරව බිල්ලක් බාටපත් කරනවා බහිරව බාටපත් කළ පොළොව බදාගෙන නැහැ ඒක කවදාකවත් අපිට මැරෙන වෙලාවේදී ඒ පොළවෙන් උඩට යන්න හම්බ වෙන්නේ නැහැ. පොළව ගන්නේ. ඒ මොකද ඉන්නකම් මේ පොළව අල්ලගෙන තමයි මේ හැදෙන හැම සලස්සක්ම හදාගන්නේ. ඉතින් බුදු දහමෙන් පෙන්නන ක්‍රමය විශේෂ ප්‍රතිපදාවේ පොළොවේ ඉන්න ගමන් පොළොවේම සාරය ලබන ගමන් මඩ ගොහරුවක සාරය ලබන නිලුම් ගහ නිලුම් දණ්ඩක් දිගේ ඉහළට මේ මල් කොහොක්කක් මතු කරලා වතුරේ මුලින් මතු කරාට පස්සේ ඒ මල වතුරේ නාල්ලන පිළිතුරු සුවඳ වේදන මලක් හැදුවට තාම ඕජාව ගන්නෙ මඩේ. තාම ඕජාව ගන්නෙ මඩේ. නිලුම කදාත් වෙන් කරාට පස්සේ නිලුම තාවුස නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ක්‍රමයේ තියෙන මඩෙන් ඕජාව ජරාවෙන් ඕජාව ගන්නකම ලැජ්ජාවක් නෙවෙයි. නමුත් ඒක හැදිච්ච මල පිළිතුරු මල වතුර ධර්මයක් නෑ. ගඳක් වේදවන්නේ නැහැ. මෙන්න මේ දෙකම ධනමාරු කරගන්න පුළුවන්. නැත්නම් මේ දෙකම දරා ගන්න පුළුවන් මානසිකත්වයක් විවුර්ත මනසක් පරිණාමයක් මේ මනුස්ස මොලේ තියෙන. ඒ කියනවා අපි දකුණු මොලේ හැම වෙලාවෙම වම් මොලේ යටපත් කරගෙන අධිකාරී ශක්තිය කොළබලකම තර්කඥානයක් සහ පෞෂත්වයක් කියපානවා දකුණු මොලේ මේ බලපෑම නිසා තමන්ගේ නිරව නිර්හංකාරකම සත්‍යනවා එලි කරගන්න බැරුව හැමදාම යටපත් කර ජීවත් වෙනවා. දැන් භාවනාදී කරන්නේ මේ දකුණු වම් මොලේ තිබුණ තද බල අධිකාරිය අයින් කරලා ඒ දකුණු මොලේට සම තත්ත්වයක් ඇති වුණාට පස්සේ අපි හැම කෙනාතුළම නිවන තියෙනවා හැම කෙනාතුළම සෞන්දර්යය තියෙනවා හැම කෙනාතුළම සාකල්‍ය අවබෝධ කරගන්න පුළුවන් ගැතිය තියෙනවා මේ තර්ක මනසේ තියෙන ඔලොමල කකම නැත්තම් නිසා භාවනාදී සමතේදී කරන්නේ දුක්ඛී ධාතු අල්ලගෙන වම් මොලේ දකුණු මොලේ සම වෙන්නයි. දෙන්නටම සමාන ඡන්දයක්. දහස් ඉදිරිපත් කිරීමේ හැකියාව දීපු ගමන් තේනවා මේ කිසිම අදහසක් පිටින් ආපු වන්නේ මෙතෙක් ඒ අදහස එනකොට මේක වැරදි කියලා හිතලා හරි නෑ කියලා හිතලා ඒක අදපත් කරලා අපි අර ගෙනාපු දුක්ඛාර්ජ කරම ක්‍රමම අපි ගෙනා පෞෂත්වෙ ඉදිරියට කරමින් සත්‍යය යටපත් කරගෙන මේ තර්ක මනසේ ඉදිරිපත් කිරීම තමයි ෘතු විදහකට සම්බන්ධව කිව්වත් ආපෝ ධාතුර සම්බන්ධ කරලා කිව්වත් වායෝ ධාතුර සම්බන්ධ කරලා කිව්වත් තේජෝ ධාතුර සම්බන්ධ කිව්වත් කරලා කිව්වත් තියෙන එකම කතාව කියන්නේ නිසා මේ හතරම සමාන නිවන් දොරට බාටපත් වෙනවා ඒ ඒ ධාතුවක් වශයෙන් දිගින් දිගට භාවනා කරලා ඒක දිහා බලනකොට ඒක ඇති වෙන විපරිණාමය දකින්න පුළුවන් මේකට අපි මුගක් වෙලාවට නිදර්ශනයට ගන්නේ වායෝ ධාතුව ආනාපානි මේ මේ පොටවි ධාතුව මේ පොටවි ධාතුව ගන්න තැනක් තියෙන බුදුඥානගේ චූල ශුන්‍යත සූත්‍රයේදී සර්වඥාස පෙන්වන මේ කය කියන අතර මහා ධාතුන්ට හිතගත් වෙලාවක කයේ හිත බැඳුනා නම් කයේ හිත පිහිටියා නම් එයාට ගංගොලේ ඉන්න ගෑනු දරුවන් පිළිබඳව යුතුයකම් පිළිබඳව ආරක බාහන පිළිබඳව, රත්තරන් මුතුමැණික් පිළිබඳව, ඉදම් බෝදල් පිළිබඳව උතට එන්නේ නැහැ. ඒ සියලු කරදර වලින් යන්නේ දහස් වෙනවා. මේ කය කියන එකේ හිත හිටපු වෙලාව. හිතව ගන්න බැරි නම් කාටද ඉතින් තිස්සේ ගන්න. මේ ඉඳගෙන ඉන්න කයට බොහොමතලක් ගන්න බැන්න මානසික අසහනය ලෙඩේ. ඒ අය දැන් නෙවෙයි මේ කතා කරන්නේ. කයේ හිත චිත්තක්ෂණය කිව්වොත් ඒ තියෙන චිත්තක්ෂණේ රටේ කුණු කන්දල් වල නැහැ. ඒ ඒකෙන් ශූන්‍යයි. මේ කයේ තිබුණ හිත පාත්තනා කියන එක ලේසි නෑ. ඒකෙත් පොඩි ධර්තයක් තියෙනවා පොඩි ප්‍රයත්නයක් ඕනේ. ඊට පස්සේ චර්යයන් සඳහන් කරන මේ කය කියන්නේ හතරමහා ධාතු. යම් කෙනෙකුට කයේ කියන තද ගතිය විතරක් වැටෙන වෙලාවක. ජීවිතේ දෙකන කයි විනාඩි 20ක් ගියාට පස්සේ මේක මේ මහා බරපතල වේදනාවක් ස්කන්ධයක් වගේ. අන්නේ බර ගතිය, තද ගතිය, මෙලෙක් ගතිය, සැහැල්ලු ගතිය ආදී වශයෙන් ඒ ගති ඒ භාව ඒ ස්වභාවවලම හිත පැවැත්වුවොත් කාට මුළු කය දැරීමේ බරක් නැහැ ගන්ධනව වලදී ප්‍රශ්නක් නැහැ මේ පඨවි ධාතුව සම්බන්ධ දරතේ පමණක් ඉතුරු වෙනවා අනික සියලුම දර්ථයන් නම් සියලුම අසහනයන් නම් සියලුම ආතතින් මේ පුංචි දර්ථයට වංකල අයින් කරනවා ඊට පස්සේ ඒ කයේ තියෙන තද ගතියන මෙනෙහි කරගෙන භාවනා කරගෙන ගිහිල්ලා බුදුරජාණන්සේ සඳහන් කරන යම් වෙලාවක දැන් මේකත් නැති වෙච්ච වෙලාවක් ආවොත් දැන් කොහෙද හිත තියෙන්නේ? ඒක මොකද භාවනාවට පුණ්‍ය ගාන කරන්නේ. එතකොට ඊට සාපේක්ෂව ඊටත් එදී ශූන්‍යත්වයටපත් වෙනවා. ඒ නිසා චුරුසොම්නේ දුක්ඛේදී පඨවි ධාතු මාලලා කතා කරනවා. ආනාපාන සතියේ සතිපට්ඨානය ගිරිමානන්ද සූත්‍රයේ රාහුලෝ වාද වගේ දකින්න පඨවි ආපෝ ධාතු සමාන වෙන්නේ වායෝ ධාතු වලම කතා කරනවා. වායෝ ධාතු කතා කරුවොත් මම හිතනවා මේක ඉතින් සතුටු වෙයි කියලා. මොකද වැඩි පිළිසකට කිය අත්දැකීමක් තියෙනවා. හිතන්නේ යම් වෙලාවක ගොරෝසු ආනපාන හිත හිතයි කියන්නේ. දුර වෙලාවක් යන්න බෑ. හුස්ම ගන්න වෙලාවට ගන්න බව ගන්න පිට කරන වෙලාව පිට වෙන බව ගන්න. මේක හුස්ම රැලි 10ක් බලන්න පුළුවන්. එහෙනම් විනාඩි 10ක් බලන්න පුළුවන්. ආන්නේ මේ ඉන්න වෙලාවේ තමයි තේරෙනවා නා ඒ හුස්මේ හිත කියන තාක්කල් ගෙවල් දපවදින අඬදබර හිත දෙන්නේ නෑ. අචිතනාග දෙන්නේ නෑ. හරක වාන ගැන හිත දෙන්නේ නෑ. අත්තරම් මිනිමුතු ගැන හිතෙන්නේ නෑ. නෑදෑ කරදරයක් ගැන හිතෙන්නේ නෑ. ඒ නිසා ඒ සියල්ලෙන්ම මම ඒ සියලු තරතයන්ගෙන් මම නිදහස් තියෙනවා නම් බරක් තියෙන්නේ මේ ආශ්‍රව ප්‍රසවාස දෙක අල්ලන බර විතරයි. කොහොම බලන්නේ ඉන්නකොට බලනකොට අපි හිතන්නේ ආනාපානෙ සිවුමුණයි කියලා. එතකොට වෙන්නේ මොකක්ද? අර තිබුණු දරතය, තිබුණු වෙහෙස සිලු කරනවා. ගිහිල් ආනපාන නොදෙන්න තැනම ගියයි කියලා හිතන්න. දැන් දරතයක් නැහැ. දැන් සිලුම් වෙලා ආතක නැහැ. අසහනයක් නැහැ. නමුත් එතෙන් යන පුදුම බයක්. හුස්ම ටිකක් නැති වෙලා දැන් මැරෙයිද කියලා ඇද්ද කරලා හයියෙන් හුස්ම ගන්න ඕස් ඕස් කාලම හිත පිටව වාගේ කියනවා මට සතිය කරනෝනේ හුස්ම නැතිවෙකොට සමාධිය කරනෝනේ කියලා දෙන අර්ථකථනයේ 100ට 100ක්ම බොරුවක්. 100ට 100ක්ම බොරුවක්. මොකද මේ ආනාපානේ ගොරෝසු වෙලාවේ තියෙන සතියට වැඩිය ගැඹුරු සතියක් තියෙනවා සිව් වෙලා. ඒකත් වැඩිය ගැඹුරු සතියක් තියෙනවා බලාගෙන ගියොත් ආනාපානේ නැතුව තියෙද්දි කෙලෙස් වලට එන්න දෙන්න නැතුව තියාගෙන හිටියොත් එතකොට ආනාපාන යෙවුනේ අඩියක් ගෙවක් කිරීමත් එක්කම ධාරතයන්ගේ අසහනයන්ගේ ගෙවන් වීම වෙනවා මේක උනාට ඒකට බය වෙන එක තමයි කෙලස් කියන්නේ. ඒක සැක කරන එක තමයි කෙලස් කියන්නේ. ඒකට ලක්ෂ කෝටි වාරයක් පනාන. ඒ ලක්ෂ කෝටි වාරයක් මේව සාකච්ඡා කරලා ලෑස්තිලා යන්න ඕනේ. මේ මෙතන අපි පටවි ධාතුව ගත්තේ මේ ගාතාවේ නමුත් වායෝ ධාතුව අරගෙන වායෝ ධාතුව හිත තිබ්බයි කියලා කියන්නෙම ලෝක ප්‍රශ්න ඔක්කොම අපි නිදහස් වෙනවා. පැනයමක් නෙවෙයි. හරහැරීමක් නෙමෙයි. වායු දහකේ ඒක පුළුවන් නම් කොහොමද බැන්නේ? පුළුවන් නම් සතුටේ ඉතර ඊට පස්සේ කෙන්දෙන් දෙන්න සිුම් වෙනවා කියලා කියන අර දරතය අසහනය දැවිලි දැවිලි ආතති එන්නේ අඩු වෙනවා කියන කතාව තේරුම් ගත්තොත් එයා සීක උදල ගන්න බෑ. එහෙම නෑ මේක කරදරයක් මේක බරක් තිබුණු දෙයක් මට නොදැනී ගියා මට කතිය නැති වුණා සමාධිය නැති වුණා කියලා චෝදනා කළොත් පුතත් දැන කච්චපයි. ඉතින් ලක්ෂ කෝටි කී වාරයක් බණහඬ වෙයිද? භාවනා කරලා එන අත්දැකීම හරි අත්කටලක් දෙනවා. හරි පැත්තට දාගෙන තමයි ශේක භාවයේ තියෙන අයිතිවාසිකම් ගැන කතා කරන්නේ. ඒ විදිහට මේ තර්කමනසයි අභිධර්මයයි අරලා ඉස්තු මේලා ඉස්තු කටලවගෙන ආය අපි පුතර්ජන පැත්තට යන්නේකට අවිද්‍යාව කියලා කියනවා. සංහාව කියලා කියනවා. බුදුන්සේ මෙච්චර ලස්සන පෙන්නලා දීලා තියෙනවා උඹලා කොච්චර පව් කරලා තිබ්බා උඹලා කොච්චර පව් නඩත්තු කෙරුවා උඹලා කොච්චර පාප කරයි කියලා හිතුවත් වැඩිකල් භාවනා කරන්න ඕනේ ආනාපානෙ හිත ගන්න. වැඩිකල් භාවනා කරන්න ඕනේ ආනාපානෙ හිත ක්ෂය කරන්න, වැය කරන්න, නිරුද්ධ කරන්න. මොකද මේ පෙන්නන දේ ඒ අසහනෙ දුරු වීමක් විදිහට තේරුම් ගන්න නැත්නම් හදිය කෙලෙක ජීව ගන්න බැරි නම් වොමනාවෙන් වෙලා පුතජන භූමියට වැඩෙනවා. උත්සාහ කරලා ලෑස්තිලා ගිහිල්ලා මේක එනකොට මම හරි පැත්තට දානවා මම ශේක භූමියට වැටෙන්න ඕන නැහැ කියලා බැලුවොත් ඒ ඒ පොඩි පරාසයේ පොඩි විප්ලවීය චින්තනයේමයි නිවන් දකින්න. භාවනා කළා නෙවෙයි. භාවනා කරන ඕගොල්ලෝ ඇති වෙන භාවනා කළා. ඒක මට ඕන තරම් කියන්නේ. අතර විප්ලවීය වශයෙන් දෙයක් දිහා වෙනස් පැත්තෙන් බලන තාම දන්නේ ඒ තරම නැට්ටෝ ඒ තරම්ම පොළුව පොරුවල් වෙලා තියෙන්නේ. හැබැයි ඒක හදන්න පුළුවන් බව බුදුහාමුදුරුවෝ. ඔය කොච්චර නැත්ත වුණා කොච්චර හුරුවල්ලා තිබ්බත් නැවත නැවත කියනකොට දවසක වේලාකට ඉති මේක ගන්නෑ මේ කිව්වේ මේකට බය වෙන්න දෙයක් නෙවෙයි තියෙන්නේ. දැන් මගේ දුකයි ගෙවිලා තියෙන්නේ. සතියයි වැඩිලා තියෙන්නේ. සමාධියයි වැඩිලා තියෙන්නේ කියලා බැලුවොත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඔය පෙරේදත් ලෝකාසක මහත්තයෙක් කියනවා මම නේදම පුදුමාකාර විදිහට මහන්සිලා මේ පිටි මැකිලින් බලන් ඉන්නවා. මට පේන්න බෑනේ පිටින් සත්‍යයක් ඇහෙනකොටම මට තද වෙනවා. හිතවිල්ලක් එනකොටම තරහ යනවා. වේදනාවක් එනකොටම තරහ යනවා. අනේ මෙච්චර ආශාවෙන් මේ ධානය ඉන්නේ මේ ආනාපානෙ ඉඳහම වෙන්න පිම්බීම හැකිලිමෙත් තියෙන මට කරදර කරනවානේ කියලා ඒකේ තියෙන කෙලස් ගතිය, දරත ගතිය වැටහෙනවා. ඒ නිසා බලාන ඉන්නකොට ඉන්නකොට මා පිම්බීම හැකින්ම ගෙවුනට පස්සේ මට තියෙන එකම දරතයයි මේ පිටින් එන ශබ්ද වේදනා හිතිවිලි වල තියෙන ද්වේෂය. මේක මට පේනවා නිතරම පීරි ගැවෙන දෙයක් මුළු සංසාරේ පුරාට. ඒ නිසා මට ගැළවීමක් නැහැ. මගේ හිත නිතරම තිනිස එකක් වුණොත් මගේ හිත නිතරම තියෙන භාවනාවේ හැබැයි අවසාන ප්‍රතිඵලයේ පීරි ගැවීම. මේ නිකන් මේ කටුලකින් අයින්නවා වගේ කියනවා. ඒ සමානලාට බොහෝම දුරින් දෙනවා කමඨාන් සුද්ධ කරන්න මට ඇත්තට කතා කරන්න වෙලාවක් එන්නේ නැහැ. මම ඉඳලා කතා කරලා පස්සේ විවේකීව කතා කරලා කිව්වා මේ පීරි ගෑවීමට නිවන කියපා. මේ පීරි ගෑවීමට ප්‍රමෝදේ කියපා. මේ පීරි ගෑයට සතුට කියපා. රසද්දී කියපා. සති සම්පජන්නිකම් සුඛේ කියපා. මෙහෙම තමයි බුදුහාමර පොත් පාසූත්‍රේ වන්නලා තියෙන්නේ. මෙයාගේ නෝන ගියාලක්කෝ කොහොම ස්වාමීන් මේ සත්‍ය වේදනාවෙන්කොට දැනෙනකොට දැනෙන මේ පීරි ගෑවීමට ප්‍රමෝදේ කියන්නේ. කොහොමද මේකට සතුට කියන්නේ? කොහොමද මේකට පස්සතිය කියන්නේ? කොහොමද සති සම්පජන්ණය කියන්නේ? කොහොමද සුඛය කියන්නේ? මොකද යකෝ ඔය පීඩි ගෑවි දිනකට ගෑනුගෙන් එන කරදරේ නෑ නේද කියලා කියනවා. අරක බානින් එන කරදර නෑ. මේ කරදරේ තියෙන නිසානේ අර කරදරේ නැති වෙන්නේ. මේක සතුටක් නම් ලෝකෙම සතුටක් කියලා. ඊ ඇවිල්ලා කියලා ගැප්පුතු මාකාර වෙනසක් වුණාද මෙතෙක් කල මේ පීඩි ගෑයට උඹලට කිච්චා බල බල හිටිය දවස පුරාම ඉසේකක් තිබුණා. මේ පීරි ගෑව නිසා මට ලෝකයක් දුක නැති වුණා කියලා ඔබ වහන්සේ කියපුවත් ඒ නිසා දැන් මම හැම වෙලාවෙම ඉන්නේ පීරි ගෑවිල්ල ඒක හරි දෙලියක්. පොත්තපාද සුතේ ඉතාම ගැඹුරු දැනක බුදුදහමේ පෙන්නනවා මේ පීරි ගෑවිල උපයන්න ගොඩක් භාවනා කරන්න ඕනේ හැබැයි අපි ඒක කාලකන් කරකට බලමු. පීරි ගෑවිල ගන්න බුදුහාමුදුරුවෝ කියනවා ඔබ පස්සක්දී කියපන්නවකට. සතුට කියපන්නවකට. ප්‍රමෝදේ කියපන්නවකට. සති සම්පජානනේ කියපන්නවකට. සුඛේ කියපන් ඔබට මොකද මේ බොඩි පීරිග ඇවිල්ලා අතේ තියෙනකන් කිසි දුකක් ඔබලකට එන්නේ නැහැ. ආ මේක පටවි ධාතුවත් එක්කම වැඩ කරලා පටවි ධාතුව මතුවෙන හැම වෙලාවෙම ඉදිදින භාව ස්වභාව ගති දැකලා මගේ භාවනා නිසා මට දැන් මගේ ආශ්‍රයෙන් ඉන්න කල්යාණ මිත්‍රෙක් විදිහට පටවි ධාතුව ඉන්නවා. මට තද ගතිය වැටෙනවා. සහැල්ලු ගතිය වැටෙනවා. මේක දැනෙන නිසා මට ලෝකයක් දුක් කරදර නැහැ. ලෝකයක් අසහනේ නැහැ කියලා දැනගත්ත ගමන් අර මෙතෙක් කල තණ්හාමාන දිට්ඨිය ඇති වෙන්න ඇති වෙච්ච මේ පඩවි ධාතුව බුදුන් වගේ ඉගෙතෙන. ධර්මයේ වගේ පිහිට වෙනවා. සංඝයා වගේ පිහිට වෙනවා. තමන්ගේ සීලයට හැමති ලොකුම ත්‍යාග බවට පත් වෙන නිසා නිතරම පඩවි ධාතුව ඇසුරු කරමින් සිටීම නිකලස් මාර්ගයක්. බාධා නැති තැනක් බවට පත් වෙන නිසා හිතනවා මේ අනම්මන ලෝකේ තියෙන දුක කඳල් අතීතනාගත අපිට මෙතන හිතන වැඩිය මේ වර්තමානයේ දැනෙන වර්තමානයේ වැටහෙන වර්තමානයේ අස්තනාපිට තියෙන සතිය එළඹිලා තියෙන සිත් මේ පහවි ධාතුව බුදුහමෝ නියෝජනය කරනවා. ධර්මයේ නියෝජනය කරනවා. සංඥා නියෝජනය කරන මුර්ගාල අපි ඉස්සරහට එනවා. අපි කියන පැත්තකට බලමු. අපි කියන මට නිවන් ඕන උඹේ ඉන්නකයි කියලා. ඉතින් විදිහට අමුත දෙන්න දෙන්න තු දොර වහලා අපි මැරෙන්න හදනවා. ඒ නිසා අපි ලොකු සංකීර්ණ කාලේ කියනවා මේ හතර මහා ධාතුන් මුරගාලා කියන මේ දේ තියෙද්දි නේද මේකේ තියෙන අනිත්‍යත්වයේ පෙනෙද්දි නේද මේ මිනිස්සු තාම මේ ලෝකෙ නිත්‍ය සංඥා කරගෙන හදලා මේ මුරගාලා පෙන්න හතර මහා ධාතුන්ගේ තියෙන දුක තියෙද්දි නේද මේ මිනිස්සුගේ අනන්ත දුක් වේදාගෙන අතීතනාගත වශයෙන් තැවෙන මේ හතර මහා ධාතුන්ගේ තියෙන මේ අනාත්ම ස්වરૂපේ පාණ්‍ය කරන්න බැරි ස්වરૂපෙ තියෙද්දි නේද මම මේ ඉස්කෝලේ ලොකු සර් කියලා හිතාගෙන එහෙම නැත්නම් රටේ පොලිසිය ලොක්කා කියලා හිතාගෙන එහෙම නැත්නම් නඩුකාරයෙක් කියලා හිතන අනුපාලනය කරන්න හදා. මේකට සහ ගහන්න නැද්ද? සහ ගැවුව සංසාරය දුක් විඳින්න වෙන්නේ නැද්ද? ඒගොල්ලෝ පටවි ධාතුව දිහා බලන එකේ භාව වශයෙන්. ඒකේ ස්වභාව වශයෙන්. ඒ ගති වශයෙන් අපිට ඇවිල්ලා දොරට තට්ටු නොකරන එක චිත්තක්ෂණයක් නෑවදී. එක චිත්තක්ෂණයක් නෑ මේක හැම වෙලාවෙම දොරට තට්ටු කරගෙන ඉන්නේ. ඕම් බලාපන් පඩවි ධාතු ඕම් බලාපන් පඩවි ධාතු ඕම් බලාපන් පඩවි ධාතු අපි හිතනවා ඒකේ පා අපිට බුදුන් එනකන් ඉන්නවා ධර්මයෙන් කන් ඉන්නවා සංඝයාය කන් ඉන්නවා මේ නම් තල්ලු කරන්නේම ශක්තිය තල්ලු කරන්නේම නිවැ තල්ලු කරන්නේම අෂ්ටනා අපිට ප්‍රත්‍යක්ෂ තල්ලු කරන්නේම හේතුඵල ධර්ම අපි හිතන ඒක හම්බේ ලයිස්ට්ුවක් අටපාඩම් කරනකොට එතන හීනෙන් දැක්කා වගේ එතන යනකොට පය හැප්පිලා ගලක පයව පය වදිනවා වගේ නිවන් දකින්න මේ එන්න හදන පඩවි ධාතුවට එන්න දෙන්න තීජෝ ධාතුවට එන්න දෙන්න ඒගොල්ලෝ නිවන කතා කරයි ඒගොල්ලන්ට තොරන්න බේරන්න යන්න එපා ප්‍රතික්ෂේප කරන්න එපා මොකද ඒක ප්‍රත්‍යක්ෂය ඒ ප්‍රත්‍යක්ෂය තුළ අනිවාර්යයෙන්ම පෙරෙන පෙරෙන සුළු ගතිය තියෙනවා පෙළෙන ගතිය තියෙනවා ඒ නිසා අනිවාර්යයෙන්ම දුක තියෙනවා අනිවාර්යයෙන්ම එකම ධාතුවක්වත් අපේ අනුමත කරන්න බෑ. ඊශ්වරත්වයක්වත් ගන්න බෑ. අපිට පාලනය කරන්න බෑ. ඉතින් ඒ තියෙද්දි මොන ආඩම්බරකම්ද මොන ගණන්කාරකම්ද මොන නම්බුකාරකම්ද මේක දැනගෙන මැරෙන්න ඉස්සෙල්ලා මේක දිහා දැක්කම බුදුහාමුදුර කතා කරන ඔය සතු පාරකටරිය හඳ පාරකටරිය කළු පාරකටරිය බොරදිය නෙවෙයි කල්පනා කරන්න තියෙන මේ ඇගේ තියෙන පටවි ධාතුව දිහා එයා කියන නාඩගමේ හැටියට නර්තන ජවනිකාව හැටියට ඒක දිහා බලන්න ඉන්න පුළුවන් නම් ඒ පටවි ධාතුවන් තමයි ගුරුනාංශ වෙනවා ඒ පටවි ධාතුන් තමයි කර්මස්ථානය. ඒ පටවි ධාතුන් තමයි ධර්මයේ බාටපත් වෙනවා. ඒ පටවි ධාතුන් තමයි මේ මානව ජීවිතේ ලැබਿੱච්ච මේ අත්භාවයේ උතුම්ම අත්භාවයේ මේ පටවිතිකින් මම නිවන් දකින්න. ඊටම් පටවියක් වෙනවා මේක මම ලබන්න බෑ. මම අපාගත වෙලා මේ අපාලෝකයක ශරීරයක් ලැබුණා ලබන්න බෑනේ කියලා. මේ Tamange පටවි ධාතුන් මම දුන්නා. මේක ලොකු කරන්නවත් පුංචි කරන්නවත් මයිකල් ජැක්සන් වගේ කුරුල්ලා නොවෙන්න අපේ ප්‍රාර්ථනා කරා. ආපු කුරුලෑ වරමුණු කරන ඉස්සරහට යනවා. මේ කිචිරු දිනාටම කුරුලෑ ඒවා කියන ප්‍රාර්ථනා කරමින් දවසේ ධර්ම දේශනාව මෙතන ඉන්නත කරනවා. මොකද අපි පැයකට වැඩි වෙලා ආරම්භ වෙනවා. විවිධ දිනාටම පෙරවන් සරණයි.